දිගින් දිගටම මේ ආයුරෙන් සිදුවේ. බාහිර කිසි දෙයක් නොදැනේ. සිත තුල ආලෝකමත් ප්‍රබෝධයක් සැහැල්ලුවක් පවතී. සිතුවිලි වේගයෙන් ගමන් කළද පසුව සිතුවිලි සම ස්වභාවයක පවතින බව පෙනේ. කාලය බොහෝ ගත වූද නොදැනේ. මේ අයුරින් සිතේ අභ්‍යන්තර ස්වභාවය දකිමි. දිගටම මෙසේ කරගෙන යෑම සුදුසුද? තවදුරටත් ඉදිරියට යෑමට උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් මෙතනදී කියන්නේ අපිට කලබල වෙලා මෙතන මුකුත් ඊළඟ පියවරක් කියලා දෙයක් නැහැ. මේ කටයුත්ත සෑහෙන්න ගෙරෙන්න ඕන. ඒ කියන්නේ අපි මේ මුළු ඔක්කොම කරන්නේ මේ සිත පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්න. ඉතින් ඇත්තටම මුලදී කයත් ඒකට අපි පාවිච්චි කරනවා. මොකද කය පිළිබඳවත් අපේ සෑහෙන මුලා වීමක්, ඇල්මක් තියෙනවා. ඉතින් කයත් වේදනාවනුත් අපි භාවිතා කරනවා. නමුත් අන්තිමට හිතට තමයි එන්නේ. එතකොට හිත පිළිබඳව සෑහෙන දැනුමක් ඇති කරගන්න ඕනේ. හිත පිළිබඳව සෑහෙන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒක චිත්තානුපස්සනා වශයෙන් ධම්මානුපස්සනා වශයෙන් ඉතින් ඇත්තටම මේ රහත් වෙනකම්ම ඕක තමයි කරන්න තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද අපිට දැන් උදාහරණයක් වශයෙන් ඔය සීලවන්ත සූත්‍රය, සීල සූත්‍රය, එහෙම නැත්නම් සුත්තවන්ත සූත්‍රය, ඒ වගේ සූත්‍ර රාශියකදී පෙන්වලා දෙනවා. දැන් උදාහරණයක් විදිහට කියනවනම් සීලවන්ත සූත්‍රයේදී මහා කොට්ටිත මහරතන් වහන්සේ අහනවා මේ සරියුත් මහරතන් වහන්සේගෙන් මේ දැන් සිල්වත් වෙච්ච භික්ෂුවක් නැත්නම් සිල්වත් වෙච්ච තැනැත්තෙක් මේ මොකද්ද කරන්න ඕනේ? එතකොට සරියොත් මහරතන් වහන්සේ ඍජුවම කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ ඔය විදිහට මේ ක්‍රම 11ක් පෙන්නනවා. ඉතින් මේ ආකාරයෙන් මේ දැකිය යුතුයි කියලා, තේරුම් ගත යුතුයි කියලා. ඊළඟට අහනවා මේ ඒ එහෙම වුණොත් ඔන්න යා තැනත්තාට සෝවාන් වෙන්න අවස්ථාවක් තියෙනවා කියලා කියනවා. ඊළඟට ඔන්න මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා එතකොට දැන් මේ සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමි වෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? අර උත්තරේමයි දෙන්නේ. ඊළඟට සකදාගාමි වෙච්ච කෙනාට අනාගාමි වෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? අර උත්තරේමයි දෙන්නේ. අනාගාමි වෙච්ච තැනත්තාට අරහත් තත්ත්වයටපත් වෙන්න ඕන නම් මොකද්ද කරන්නේ? අර උත්තරේමයි දෙන්නේ. ඉතින් ඔතනිනුත් නතර නොවි මහා කොට්ටිත මහරතන් වහන්සේ අහනවා දැන් ඒතකොට රහතන් වහන්සේට මොකද්ද කරන්න ඕනේ? ඉතින් සරියොත් මහරතන් වහන්සේ අර උත්තරේම දෙනවා. දීලා කියනවා දැන් අපිට නම් හිතනවනේ දැන් වැඩේ ඉවරයි රහත් වුණාට පස්සේ ආයෙ මොකක්වත් කරන්න දෙයක් නැහෙනේ කියලා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ ඒ උත්තරේම දීලා කියනවා දැන් කෙලෙස් ඉතුරු වෙලා නැහැ. නමුත් ditta ධම්මසුකරණයක් වශයෙන් උත්. කියන්නේ මෙලෝ වශයෙන් මේ ඉන්න කාලෙට ඒ රහතන් වහන්සේගේ දැන් සම්පූර්ණයෙන්ම රාග ద్వේෂ මෝහයන් ප්‍රහීනයි. නමුත් මේ ඉන්න කාලේ තවදුරටත් මේ සහනය ඇති කරගෙන බොහොම සතුටින් ඉන්න නම් ඒත් ඒකමයි කරන්නේ. ඒ නිසා මේ ඒ අපිට يعني සතර සතිපට්ඨානයෙන් පටන් අරගෙන ඒ යන මාර්ගය අන්තිමට බැලුවාම මේ ඒකේ ආරම්භයත් එතනමයි මැදත් එතනයි අවසානයත් එතනයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි චිත්තානුපස්සනාවට බැහැගත්තාම ඒක ටික ටික ටික ටික පැතිරෙන්න ඕනේ. දැන් අපි චිත්තානුපසනාව පටන් ගන්නවා අපි තුමු පරයන්ක භාවනාවේදී. අපි හිතේ යම් එකඟ බවක් ඇති කරගෙන ඊළඟට හිත දිහා බලන්න ඔන්න පටන් ගන්නවා. ඉතින් අපේ සතිය දැන් හොඳට තහවුරු වෙලා නම් එතකොට ඔන්න එන සිතුවිලි වලට අහු වෙන්නේ නැහැ. ඒ වුණොත් ඔන්න ටික ටික ටික ටික ඔන්න ඒවට අහු නොවි දැන් මේවා සිතුවිලි විනිවිද දකින්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. එතකොට තේරෙනවා මේ සිතුවිලි මගේ කරගන්න එක මහා මෝඩකමක්. මේවා මේ හේතුන් නිසා හට අරගන්නේ. කියලා ඔන්න ටික ටික අපිට තේරෙන්න ගන්නවා. තේරෙන්න තේරෙන්න ඔන්න අතහැරෙනවා. තේරෙනවා අතහැරිනවා තේරෙනවා අතහරිනවා. ඉතින් ඔහොම ඔහොම ටික ටික සුද්ධ වෙලා සුද්ධ වෙලා යනකොට ඉතින් ඒ හරහාම තමයි අර දැන් මේ අපි අල්ලගෙන හිටිය මමත්වය එහෙම නැත්නම් මේ අපිව සංසාරේ රඳවගෙන හිටිය මේ අනුසය ධර්ම ආසව ධර්ම සංයෝජන ධර්ම ඕවා ටික ටික ටික ටික ඔන්න ප්‍රහීන වෙන්න ගන්නෙ. අනිත් එක තමයි දැන් අපි පර්යංගයක පටන් ගත්ත මේ වැඩේ ඔන්න සක්මනේදිත් කරනවා. සක්මනේදිත් හිත දිහා බලාගෙන ඇවිදිනවා. ඊළඟ අනිත් වැඩ කටයුතු වල කරද්දිත් ඒ අනිත් වැඩ කටයුතු වල යෙදෙන ගමන් ඔන්න චිත්තානුපස්සනා කරනවා. අනිත් වැඩ කටයුතු යෙදෙන ගමන් ඔන්න හිත දිහා බලාගෙන තමයි අනිත් වැඩ කටයුතු කරන්නේ. දැන් මේ කරන වැඩේ නිසා මම එක් හැදෙනවද? කරන වැඩේ නිසා මම අනුත්තන අනිත්‍යව හෙලා දකින්නවද? නැත්තම් මම පුද්ගලික නැත්තම් මේ ලාභයක් අපේක්ෂා කරනවද? නැත්තම් මේ කරන වැඩේ නිසා මම තැනැත්තෙක් වෙන්න හදනවද? පුජ්‍යලයක් වෙන්න හදනවද? ඉතින් අර හැම දෙයක් සම්බන්ධයෙන්ම එතකොට හිත දිහා බලාගෙන යන ගමනක් ඊළඟට තියෙන්නේ. ඉතින් දිගටම ඕකම තමයි කරන්න තියෙන්නේ. ඔව්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් අනුව මා කයේ දැනෙන්නා වූ වේගයන් සංසිඳීම අරමුණු කොට භාවනා කළෙමි. අරමුණු කෙරෙහි සිහිය පිහිටුවා ගතිමි. මුලදී මුලදී අරමුණු සිටිවිලි හෙවත් සිටිවිලි ප්‍රකට වූ අතර භාවනාව කරගෙන යාමේදී අරමුණු ප්‍රකට වීම අඩුවිය. අරමුණු ප්‍රකට වීම අඩුවිය. අරමුණු නොමැති විට ඊතා සංසුන් බවක් ප්‍රකට විය. සිතෙහි අරමුණු ප්‍රකට නොවීම විමුක්ත සිතක් යයි සිතුවිල්ලක් පහළ විය. එය සිතුවිල්ලක් යයි මෙනෙහි කොට ඉවත් කළෙමි. මෙසේ ටික දුරක් භාවනා කරගෙන යාමේදී සිතිවිලි පහළවීම දුකක් බවත් සිතිවිල්ලක් පහළ විය. එයද මෙනෙහි කර ඉවත් කළෙමි. තවදුරටත් භාවනා කරගෙන යාමේදී ඉන්ද්‍රිය ධර්මයන් ගැන සිහිපත් විය. ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. එය මෙනෙහි කළෙමි. ටික දුරක් නැවත භාවනා කරගෙන යන විට සප්ත බොජ්ජාංග ධර්ම සිහිපත් විය. සති ධම්ම විජය විරය ප්‍රීපීති පස්සද්ධිය සමාධි උපේක්ඛා. එයද මෙනෙහි කොට ඉවත් කළෙමි. සිතෙහි සංසුන් බව හොඳින් පැවතුනි. මෙසේ පැය එකහමාරක් පමණ භාවනාවේ නියැලී සිටියෙමි. භාවනාව සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි. හොඳයි. හොඳටම හොඳයි. ඒ කියන්නේ දැන් අපි වැඩේ කරනකොට ඔය වගේ ෂණිකව වම් වැටෙහින් වෙන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. ඒකේ කළා තියෙන එකත් හොඳයි. ඒක තේරුම් ගත්තා. එහෙම මේ අතල්ලා දැම්මා. තව ඉස්සරහට කරගෙන යනවා. ඊනොට තව වැටෙහිමක් එනවා. ඔන්න ඒකත් තේරුම් ගත්තා. ඒක ඒක ඔස්සේ අනවශ්‍ය විදිහට හිතන්න ගියේ නෑ. ඔන්න සිතුවිල්ලක් දෙකක් ඒක ආවා. ඒකත් අල්ලලා දැමුණ තවත් ඉස්සරහට ගියා. කරලා තියෙන විදිහ හොඳයි. ඇත්තටම බොජ්ජංග මට්ටමට හිත දියුණු වෙන්න දියුණු වෙන්න බොහොම විවේකීව තමයි ඊළඟට යන්න තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ බොජ්ජංග වඩන ආකාරය කියනවා. සති සම්බොජ්ජංගම් භාවේති විරාග නිස්සිතං නෑ විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිසිතං මොස්සග්ග පරිණාමින්. ওই විදිහට මේ සියලුම බොජ්ජංග සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ ওই දේම කියනවා. ඒ කියන්නේ දැන් අපිට ටික ටික ටික මේ භාවනාව මුළු ජීවිතෙත් එක්ක බද්ධ වෙනකොට අන්තිමට අර මේ ධර්මතා වශයෙන් දැන් මේවා දියුණු වෙන්න ගන්නවා. දැන් Taman අයින් වෙලා දැන් මේ ටිකට දියුණු වෙන්න නිකන් ඉඩ සලස්සනවා වගේ දෙයක් තියෙන්නේ. එතකොට යන්න තියෙන්නේ බොහොම විවේකයෙන්. දැන් අපි අත දාලා බලෙන් තරවටු කරලා දිනු කරන්න බෑ මේවා. තමන්ම තේරුම් ගන්නවා. තමන්ට තියෙන නිකන් අර එදිනෙදා වැඩේ කරන්න විතරයි. ඒ කියන්නේ අපි තුමු භාවනාවට යම් කාලයක් වෙන් කරලා තියුණා නම් ඒක ඒ බොහොම සැනසෙල්ලෙන් බොහොම විවේකයෙන් ඒ ටික කරනවා. ඒ කරන්නේ දරඳඩු විදිහට, රළු විදිහට බලෙන් කරනවා නෙමෙයි. බොහොම සැනසෙල්ලේ ඇවිල්ලා වාඩුණා, සැහැල්ලුවෙන් ඔන්න හිත දිහා බලාගෙන හිටියා. ඊළඟට ඔන්න විවේකීව තමයි එතකොට යන්නේ. ඊළඟට විරාගීව. දැන් මේ එන දේවල් ගැන ලොකු ඇල්මක් නැහැ. ඒවා ග්‍රහණය කරන්න යන්නේ ඒ වෙනුවට තියෙන්නේ නිකන් මේ හිතේ තියෙන නිකම් අර ඒවා ගැන කලින් තිබිච්ච ආසාව කලින් තිබිච්ච ප්‍රමෝදය දැන් නිකන් දුර වෙලා ගිහිල්ලා විරාගී ඊළඟට නිරෝධ නිස්සිතං ඕන්නම් ඒ ඇවිල්ලා එන විදිහ දිහා නෙමෙයි යන විදිහ දිහා බලන්න නිතරම මේ නිරුද්ධ වෙන ස්වභාවය දිහා බලනවා ඊටත් අමතරව පැත්තකින් කියනවා නම් අර Nirodha ඇසුරු කරනවා. ඒ කියන්නේ මුකුත් නැති ස්වභාවය. දැන් අරමුණු වලින් තොර ස්වභාවය තමයි ඇසුරු කරන්නේ. අර වස්සග්ග පරිණාමින් දැන් මේ එන දේවල් Tamanට හොඳටම තේරෙනවා මොන දේ ආවත් ඇවිල්ලා යනවා. මම ඒවා තියාගත්තේ නැත්තම් මම ඒවට අනුග්‍රහ කරේ නැත්තම් කොයි දේ ආවත් ඇවිල්ලා යනවා කියන එක හොඳටම දැන් මේ කායේ තියෙන ධාතු ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙනුත් වේදනාව නිරීක්ෂණය කිරීමෙනුත් හිතේ තියෙන විවිධ ස්වභාවයන් සිතුවිලි නිරීක්ෂණය කිරීමෙනුත් Tamanට ප්‍රත්‍යක්ෂ වෙලා. ඉතින් කොයි දේ ආවත් යනවා. ඉතින් එන දෙයට යන්න දෙනවා. එනවා යනවා. එනවා යනවා. ඉතින් ඔස්සග්ග පරිණාමයෙන් කියන අතහැරලා දානවා. ඉතින් මෙහෙම පදනමක් මත ඉඳගෙන තමයි අන්න ඊළඟට තව දුරටත් පොජ්ජංග ධර්මයන් දිනු කරන්නේ. දැන් අර මේ ප්‍රශ්නේ සඳහන් කරලා තියෙනවා මේ Tamanට අරමුණකින් يعني මොකක්ද අරමුණක් ආවා ඒකත් සිතුවිල්ලක් ආවා ඒක ගියා ඊට පස්සේ විවේක ස්වභාවයක් අත්දැක්ක කියලා ඒ විවේක ස්වභාවය තව වර්ධනය කරන්න. ඒ විවේක ස්වභාවය තමයි හිත මේ හිතට පදනම වෙන්නේ ඊළඟට. කියන්නේ අපි මුලින් අරමුණු සහිත ගමනක් යනවා. පස්සේ පස්සේ මේ අරමුණු වලින් තොර ස්වභාවය අරමුණකින් තොරව තියෙන සතිය එහෙම නැත්නම් ඒ අරමුණකින් තොරව පවතින චිත්ත తত্ত্বය Tamanට වැටහෙනවා මේක තමයි හරිම සාමකාමී తত্ত্বය මේක තමයි කෙලෙසුන්ගෙන් තොර తত্ত্বය මේක තමයි තියෙන නික්ලේශීම මට්ටම මේක තමයි යන්න තියෙන පවිත්‍රම මට්ටම කියලා අන්න Tamanට තේරෙනවා අරමුණුත් එක්ක ඉන්නවා කියන එක මහා වදයක් කියලා අන්න තේරෙනවා. ඒකට ඉතින් හැබැයි අරමුණු ආවා කියලා ලොකු මේ මේ හිතේ පීඩාවකුත් නැහැ. මොකද දන්නවා ආවොත් යනවා කියලා. ඒ නිසා තමන් බොහොම සාවධානව බොහොම සංසිඳීමෙන් යුක්තව අර මොකද අරමුණු වෙන එක වළක්වන්නත් බෑ. ආශ්‍රව ධර්මයන් තියෙන තාක්, අනුසය ධර්මයන් තියෙන තාක්, වටේ පිටේ අනිකුත් හේතු ටික සම්පාදනය වෙන තාක් අරමුණු වෙනවා. ඉතින් අරමුණු වළක්වන්නත් බෑ. හැබැයි අරමුණු ආවා කියලා මේ ලොකු පීඩා පීඩනයක් නැත්නම් පීඩාවක් පෙලීමක් නැහැ. අර Tamanට දැන් තේරලා තියෙනවා මෙන්න මේ තැනක් හම්බෙලා. පාරක් හම්බෙලා තියෙනවා නික්ලේශී තැනක්. ඒ නික්ලේශී තැන තමයි භාවිතා කරන්නේ ටික ටික ටික ටික වර්ධනය කරන්න. Tamanගේ හිතේ gedara වගේ බවට පත් කරගන්න ඕනේ නික්ලේශී తত্ত্বය. දැන් අපිට මුලින් එහෙම తত্ত্বයක් ගැන වැටහීමක් නැත්තම් අපි දන්නේ නැහැ කොහෙටද යන්න ඕනේ කියලා. අපි ඔන්න සතුට හිතක් ආවහම ලොකු සතුටක් ආවම ඔන්න ඒක බදා ගන්නවා. ඔන්න ඉතින් hina වෙනවා, කෑ ගහනවා, නටනවා, දුවනවා. ඉතින් ඔක්කොම අන්න ඒක ඒකත් ඔස්සේ යනවා. ඊළඟට ඔන්න දුකක් එනවා. ඉතින් හඬනවා, වැළපෙනවා. ඔන්න ඉතින් ඒ පැත්තෙන් යනවා. දැන් මේ මේ දෙකම අතහැරලා, මේ පැති දෙකම අතහැරලා තමයි මේ මධ්‍යස්ස තැනක් හම්බෙන්නේ. මේ ෂේම භූමියක් හම්බෙන්නේ. කෙලෙස් නැති තැනක් හම්බෙන්නේ. ඒක මුලදි තේරෙන්නේ නැහැ මේකේ වටිනාකම. මේක හරීම ඒකාකාරී. හරිම මේ කිසි රසයක් නැති නිකන් ඇල්ලතර වගේ ස්වභාවයක් තමයි මුලදී තේරෙන්නේ. හැබැයි ටික ටික ටික ටික කෙනෙක් මේ කාලය වර්ධනය කරනවා. මේ ස්වභාවය වර්ධනය කරනවා. මේක වර්ධනය කරන්න වර්ධනය කරන්න අන්න තේරෙනවා මෙතන තමයි මේ හිතේ යථා ස්වභාවය. මේක තමයි අර බුදුරජාන් වහන්සේ කිව්ව ප්‍රභාස්වර හිත. දැන් කියනවානේ සාමාන්‍යයෙන් පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛලේසේහි උපක්ඛලිට්ඨං. දැන් මේ සාමාන්‍ය ප්‍රබාස්සර සාමාන්‍යයෙන් අපේ හිත ප්‍රබාස්සරයි. ඒකේ කෙලෙස් නැහැ. හැබැයි මේ එළියෙන් එන කෙලෙස් නිසා මේක නිරන්තරයෙන්ම කෙලසෙනවා. නැත්නම් අපවිත්‍ර වෙනවා. හැබැයි අපි ගාව තියෙනවා මේ නොකැලෙසිච්ච බොහොම පවිත්‍ර ස්වභාවයකුත් තියෙනවා. අන්නේ ඒ තැන තමයි දැන් ඔය <clears throat> ස්පර්ශ වෙන්නේ. ඒක ස්පර්ශ වුණාම ටික ටික ටික ටික ඒක වර්ධනය කරනවා. ඒක හිතේ මේ gedara බවට පත් කරගන්නවා. ඊළඟට ඉතින් යන ගමන හරිම ඒ කියන්නේ ටිකක් ඔරොත්තු දෙන ගමනක් තියෙන්නේ. ඒ කියන්නේ එනවා මේවා අරකට සාපේක්ෂව හොඳට තේරෙනවා. දැන් හොඳට පවිත්‍ර වෙච්ච මේ අපිටම රෙදි කඩක් ගත්තොත් රෙද්දක් ගත්තොත් වස්ත්‍රයක් ගත්තොත් ඒකේ පුංචි දිය බින්දුවක් මේ පුංචි තීන්ත බින්දුවක් වටනත් කැපිලා පේනවා. මොකද අර පසුබිම හරිම නිර්වුල්. පසුබිම හරිම පිරිසුදුයි. ඒ වගේ තමයි දැන් මේ හිතේ අර පැත්ත වර්ධනය වෙන වර්ධනය වෙන්න පොඩි කෙලෙසයක් ආවත් ඔන්න තේරෙන්න ගන්නවා. ඉතින් එතන එතන කෙලෙස් යන්න ඕනේ. එතන එතන ඇලෙනවා ඔන්න දුරු කරනවා. ගැටෙනවා දුරු කරනවා. ඇලෙනවා දුරු කරනවා. ගැටෙනවා දුරු කරනවා. ඉතින් මෙහෙම යන්නයි තියෙන්නේ. හොඳයි. සර් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව මම ආනාපාන සතිය වඩමි. අන් සියල් කමඨහන් අත්හැරියද කාලයක් පුහුණු කළ නිසා මූලිකව ශරීරයේ කොටස් වෙන්වෙන්ව බලන විට විතක්ක නොකර ඊතා පහසුවෙන් ආනාපාන සතිය තුල සමාධිගත වෙමි. එය විනාඩි 45ක් තුල පමණ පවතී. තව දුරටත් මෙසේ සිටිය යුතුයද? මේ තුල මම වරින් වර ශරීරයේ ස්පර්ශවන තැන් හා ඒ වේදනාවන් බලමි. සමත විපස්සනා එක්ව වැඩිමිට කැමැතිය. සක්මනට සිත ග්‍රහණය සක්මනට සිත ග්‍රහණය වේ. එහෙත් ඊතා කුඩා වයසේ සිදු වූ සිතක මතකයක්වත් නොතිබූ සිදුවීම් මනසට ගලාගෙන එයි. මා ඒවා බැහැර කරමින් සමාධිය වඩන විට බොහෝ වේලා ඇස්පිල්ලන් නොවැටි පවතිමින් සමාධිගත වේ. නිසි උපදෙස් ඉදිරි භාවනා සඳහා ලබා දෙන සේක්වා ඔබ වහන්සේට මේ භවය තුලදීම නිර්වාණය සාක්ෂාත් වේවා. ඔව් දැන් දෙකම ගෙනියන්න පුළුවන් සමතයයි විපස්සනාවයි ගෙනියන්න පුළුවන්. දැන් මේ මං හිතන්නේ අර මෑණියන්ගේ නේද? ඔව්. එතකොට ඇත්තටම මේ මෑණියන්ගේ මේ මේකෙදි මට තේරෙන්නේ සමතය සෑහෙන්න වැඩිලා තියෙනවා. සමතේ පැත්ත සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. දැන් විපස්සනා පැත්ත තමයි දියුණු කරගන්න තියෙන්නේ. ඔව්. විපස්සනා පැත්ත තමයි හුඟක්ම දියුණු කරගන්න තියෙන්නේ. ඒ නිසා දියුණු කරා සමතේ. ඔව් ඒක තමයි. සෑහෙන්න සමතේ කළා තියෙනවා. දැන් අපි සමතෙන් හුඟක් දුරට ඉන්න ගියොත් එහෙම මේ ඒ කියන්නේ සමාධි ශක්තිය අනවශ්‍ය විදිහට වැඩි වීම එකwidehatකින් බැලුවම හානි කරයි. මොකද ගමන යන්න තියෙන්නේ සතිය මුල් කරගෙන. සමාධිය යන්නේ දෙවනු කරගෙන. ඒ කියන්නේ දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවනේ නැත්තම් එහෙම නැත්තම් බොජ්ජංග ධර්මයන් තියෙනවනේ. මේ වැදී සතියෙන් තමයි ගාන්ට මේ සමබරතාව සමබරතාවේ හදලා දෙන්නේ. උදාහරණයක් විදිහට දැන් ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් මැද්දේ තියෙන මේ සතියෙන් තමයි සද්ධාවයි ප්‍රඥාවයි බැලන්ස් කරලා දෙනවා. ඊළඟට වීරයයි මේ සමාධියයි මේ සමබර කරලා දෙනවා. ඉතින් මේ ඔක්කොගෙම ඉස්සරහා සතියේ ඉන්න ඕනේ. එයා තමයි ප්‍රමුඛතාවයේ තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ දැන් සතියේ බුදුරජාණන් වහන්සේ කිසිම තැනක ප්‍රමාණයක් කියන්නේ නැහැ. දැන් බොජ්ජංග මට්ටමට ආවත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සතියේ සතියේ සීමාවක් මේ මුකුත් නැහැ. සතිය කොච්චර දිනු කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිත් ධර්මතාවයන් සමබර කරගෙන යන්න ඕනේ. ඒ නිසා දැන් සමාධි පැත්ත හොඳට වැඩිලා තියෙන හින්දා පොඩ්ඩක් කෙලින්ම මේ හිත ඒ කියන්නේ විපස් මොකද්ද මේ මේ සක්මන් භාවනාවේ යෙදෙන්න සක්මන් භාවනාවේ යෙදෙන ගමන් නිකං අර මේ ස්පර්ශයත් එක්ක විතරක් ඉන්න. නිකං Tamanට දැනෙනවා බොහොම නිස්කලංකව සැහැල්ලුවෙන් යන්න ඒ දැනෙන දේත් එක්ක ඉන්න. එහෙම එහෙම ඉන්නකොට නිකං ඇස් ඇරිලාම තියෙන දෙයක්ද ඔය කියන්නේ? එහෙමයි බොහෝ කොට මේ ඇස් දෙක අර ඇස් පිල්ලම් වැටෙනවනේ සාමාන්‍ය අවස්ථාවේදී අකණ්ඩව බොහෝ වෙලාවක් ඇස් දෙක එහෙම මැරිලාම සමාධිගත වෙලා තියෙනවා තියෙනවා මේ නිකන් වටේ පිටේ බලනකොට අරමුණු ඇතුළට එනවා වගේ තේරෙනවද මොකක්ම නැතුව සිතවිලි කිසිම දෙයක් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මං ධර්මදේශනාවල් අහනකොටත් මට ඒ වගේ අවස්ථාවල් උදා වෙලා තියෙනවා පැය භාගයක් විතර කිසිම සිතක් හටගන්න නැතුව උපේක්ෂාව තුළ ඇස් පිල්ලම් වැටෙන්නේ නැහැ හැමෝම සමාධිගත වෙනවා හොඳයි එහෙමනම් සක්මන් භාවනාවේදී යට අරමුණට දාන්න යන්නත් එපා. ඒ කියන්නේ සක්මනේදී මේ ඒ කියන්නේ දැන් අපි වදිනවනේ ඒකට ඒකට දාන්නෙත් නැතුව හිතට නිකන් නිදහසේ යන්න දෙන්න. මම කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් එසවෙන බව දැනගන්නවා. ඔව්. යනවා කියලා දැනගන්නවා, වදිනවා කියලා දැනගන්නවා. දැනගැනීමක් පමණයි අර යනවා. ඔව්. ඒකත් අවශ්‍ය නැහැ මට හිතෙන්නේ. එච්චරටත් අවශ්‍ය නැහැ. හිතට නිකන් ඔහේ යන්න, يعني නිකන් ඇවිදීමක් විතරක් කරන්න. ඒ කරද්දී එනවනේ හිතට මොනවා හරි සිතුවිලි ටිකක්. ඒක චිත්තානුපසන වට්ටමින් ගන්න. කෙලින්ම ඒ පැත්තෙන් දාන්න පුළුවන් මට හිතෙන්නේ. ඒ කියන්නේ චිත්තානුපසන ධම්මානුපසන මට්ටමින් යන්න පුළුවන්. ඒ නිසා සක්මනේදිත් කය ඇවිද්දට ප්‍රශ්නයක් නැහැ හිත දිහා බලාගෙන ඇවිදින්න. මේ අරමුණු වලට ගන්න ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා දැන් අරමුණු හරහා ගන්න ගියොත් ආයේ සමාධි පැත්තට බහින්නේ. ඒ නිසා නිකම් පොඩ්ඩක් සරලව, ඊටාම සරලව හිත දිහා බලාගෙන යන්න. එන දේ එන දේ බලන්න දැන් සිතුවිලි දිහා බලනකොට බලන්න මේ එන්නේ නිකම් තණ්හාවක් මුල් කරගෙනද? මේ එන්නේ මොකක් හරි දිට්ටියක් මුල් කරගෙනද? මේ ඉන්නේ මොනවා හරි නිකම් මාවයි අනුන්වයි අල්ලලා ගොතාගත්ත මාන්නයක් මුල් කරගෙනද කියලා ඒ පැත්ත බලන්න. බල බල එන දෙයට හැම යන්න දෙන්න. අහු වෙන්නේ අහු වෙනවා නම් ඒ කියන්නේ තාම්මදි. කියන්නේ එන සිතුවිලි වලට අහු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ හොඳයි. ගොඩක් වෙලාවට මේ බහුල වශයෙන් සමා වෙලා අවසර දෙන්න වහන්සේ මට මේ යථාර්ථය ගොඩක් වෙලාවට දැන් ඥාතියෙක් හෝ කාගේ හෝ මරණයක් ඒ ස්වභාවය හැමතිස්සෙම ඒ දකින්න අය මැරිලා ඉන්න විදිහ දැකපු ගමන් දැඩි සංවේගයක් ඇති වෙලා අර සසර බය එනවා. ඒක ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ දැන් මේ භාවනා කරන වෙලාවේදී මේ අර එන දේවල් වලට වැඩි ග්‍රහණය කරන්න යන්න එපා. නිකන් අනුන්ගේ නිකන් හිතලා බලන්න නිකන් අපි නිකන් බොහොම මධ්‍යස්තව නිකන් අනුන්ගේ හිතක එන දේවල් නිකන් බලන් ඉන්නවා වගේ. බලන් ඉන්නවනම් දැන් ඔහේ නිකන් බලාගෙන ඉන්නවා. ඉතින් හිතට ඔහේ අරමුණක් එනවා. දැන් මේව මගේ කරගන්න යන්න එපා එකක්වත්. දැන් ඔන්න අපිට මූ දේශයක් එනවා. ඒක මගේ ද්වේෂයක් නෙමෙයි මේ ද්වේෂය ආවා. දැන් කලින් තිබුණේ බොහොම සාමකාමී හිතක්. ඔන්නේ සාමකාමී හිතේ ද්වේෂයක් ආවා. ඊට පස්සේ තමන් ඒකට මේ තමන්ට වෛර කරගන්න ගියේ නෑ, මගේ කරගන්න ගියේ නෑ. එහෙම කළේ නැත්තම් එයා දුර වෙලා යනවා. ඊට පස්සේ අන්න ආයි සාමකාමී වෙනවා. ඔන්න ඊළඟට අපි තුමු රාගයක් එනවා. ඉතින් ඒකත් මගේ කරගන්න ගියේ නෑ, මට වෛර කරගන්න, ද්වේෂ කරගන්න ගියේ නෑ. ඉතින් එයත් යනවා. ඉතින් අර එහෙම යන්න යන්න හිත තව තව සුද්ධ වෙනවා. මේ පරයන්ක භාවනාවේදීත් බලන්න ඔය දේම කළා. ඉඳගෙන කරද්දි නිකන් පොඩ්ඩක් වාඩි වෙලා ආයේ සමාධි වලට යන්න එපා දැන්. සමාධි වලට නොගිහින්ම බලන්න හිත දිහා බලන්න පුළුවන්ද කියලා. ඒ ඒ දැන් එහෙම බලද්දී අපිටම සිතුවිලි දිහා බල බල ඉන්නවා. ආපහු සිතුවිල්ලක් ගියා. ඔන්න තව එකක් ආවා. ඒකත් ගියා. ඔන්න තව එකක් ආවා. ඒකත් ගියා. ඊට පස්සේ හිතලා බලන්න ආවේ නැහැ කියලා එකක්වත් එතකොට තියෙන්නේ නිස්කලංක බවක්නේ. සිතවිලි එන එක නවතිනවා. ඒක තමයි. අන්නේ නිස්කලංක බව භවයේ උඩ ඉන්න. ඒ කියන්නේ උඩ ඉන්න කියන්නේ අපි හුඟක් සමාධි කළා එතෙන්ට දැම්මොත් හානි වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ගැඹුරට ආනාපාන සතියෙන් වෙන්න පුළුවන් ඔය දැන් ඔය කරන මේ කය වටේ ගෙනියන එකෙන් වෙන්න පුළුවන් ඔතන හරහා ආයි සමාධිය දියුණු කරනවා. දියුණු කළා අතෙන්ට දාන එක දාන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. විපස්සනාවේදී අවශ්‍ය වෙන්නේ ඊටාම ස්වාභාවික මට්ටමක හිතේ කියන්නේ හිතේ කෙලෙසුන්ගෙන් තොරව පැවැත්වීමක්. ඒ නිසා කරන්න තියෙන්නේ ගැඹුරට සමාධි නොකරම නිකන් හිත දිහා බලන් ඉන්න. එහෙම බලන් ඉන්නකොට සිතුවිලි එනවා. ඒ කියන්නේ දැන් සමාධි ශක්තියෙන් කෙලෙස් යටපත් කිරීම කියන එක එක ක්‍රමයක්. ඒක නෙමෙයි විපස්සනාවේ ක්‍රමය. ඒක තමයි සමත ක්‍රමය. සමාධිය භාවිතා කළා තලලා නිකන් බැහැර කළා තියෙන සමාධි ශක්තියෙන් නිකන් වැටක් ගහලා වගේ. එහෙම දෙයක් නෙවෙයි විපස්සනාවේ කරන්නේ. විපස්සනාවේ කරන්නේ එන්න දෙනවා. එන්න දීලා ප්‍රඥාව පාවිච්චි කරනවා. නුවණ පාවිච්චි කරනවා. නුවණ පාවිච්චි කරලා අත්හැරලා දානවා. ඉතින් එහෙම එහෙම එහෙම ගන්න නම් හිතේ තියෙනනේ හරිම විවේකයක්. හිතේ තියෙන්න ඕනේ වීරයෙන් යටපත් නොකරපු ස්වභාවයක්. ද වීරය වීරය කියන එක තේරෙනවනේ. දැන් භාවනාව කරනකොට මුලදී ඔන්න වීරයක් අවශ්‍යයි. අපි මෙනෙහි ක්‍රීම් කරනවා, අරවා කරනවා, මේවා කරනවා, එන්න නොදී වීරයෙන් මඩ පවත්වනවා. කළා ඔන්න සමාධියක් දිනු කරගන්න. ඒක නෙමෙයි දැන් ඕනේ. දැන් ඕනේ නිකන් ඔහේ නිකන් අර අපි නිදාගත්තාම මුකුත් වීරයක් නෑනේ අපිට. ඔහේ මේ අතහැරලා දාලා ඔහේ නිදාගත්තා. එතකොට තමයි නිින්ද යන්නේ. අන්න ඒ වගේ මට්ටමක් මේ කියන්නේ. ඊටාම මුකුත්කත්ම වීරයක් නැහැ. ඒ හින්දා හිතට ඔන්න සිතුවිලි එනවා. මේ ඒක දැන් ඒකට ඉඩ දෙන්න. හිතට සිතුවිලි එන එක ඉඩ දෙන්න දැන්. දැන් අපි මුලදී කියන්නේ එන එක වළක්වන්න කියලානේ. කෙලස් අයින් කරනවා. ඒක තමයි. කෙලස් අයින් කරන්න කියලානේ අපි මුලදී කියන්නේ. දැන් මෑනියෝ ඉන්න මට්ටමේදී ඕකට ඉඩ දෙන්න. එන්න දිදී දැන් ප්‍රහාණය කරන්න. කියන්නේ දැන් කියන්නේ අපි සමාධි සමාධියක් දිනු කරන්නේ සතියක් දිනු කරන්නේ මොන දේ කරන්නේ අන්තිමට මේ හිත සුද්ධ කරගන්න. කෙලස් ටික දුරු කරගන්නනේ පරමාර්ථය වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි දැන් මේ කරන්න හදන්නේ. ඒ නිසා එන්න එන දෙයට එන්න දෙන්න ඕන කියන්නේ මේ කෙලස් වලට අඬ ගන්න එපා. කියන්නේ ඇදලා ගන්න එපා ඇතුළට එන ටිකට විතරක් එන්න දෙන්න. එන ටිකට එන්න දෙනවා. එයාව එහෙම බැහැර කරනවා. ඒ කියන්නේ දැන් සතිය දිනු වෙලා නම් සතිය දිනුනා නම් අලුතෙන් ඕකට අසුබයක් වඩන්න අවශ්‍ය නැහැ. මෛත්‍රයක් වඩන්න අවශ්‍ය නැහැ. වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒත් ඒ පිළිබඳව හොඳට දැනුවත් වුනහම එන එන කෙලෙසය Taman තේරුම් ගත්තාම ඒකට අහෝනේ නැත්තම් සතියේ ප්‍රබලකම නිසා ඒක නිකන් දිය වෙලා වගේ යනවා. ඔච්චරයි තියෙන්නේ. එන්න එන්න ප්‍රතිපදාව සරල වීමක් වෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි දැන් ඒ සිතිවිල්ලක් දැන් එන ස්වභාවිකව එන්න ආරෙනවා සිතිවිල්ල. ඒතකොට සිතිවිල්ල කුමක් මොන වගේ සිතිවිල්ලක්ද මොකක් ආවත් ප්‍රශ්නයක් මොකක් ආවත් ප්‍රශ්නයක් නැහැ. කොයි කොයි දෙයටත් සමහිත. ලෝකේ තියෙන ඊටාම පවිත්‍රම සිතිවිල්ල ආවත් සිතුවිල්ලක් පමණයි. කියන්නේ උදාහරණයක් හැටියට දැන් දොරෙන් ආගන්තුකයෙක් ඇතුල් වුණා. එයා පසුපස දොරෙන් පිට වෙලා ගියා. එවැනි හැඟීමකින් ඉන්න ඕනේ. එච්චරයි. ආවේ කවුද? අම්මාවත් එකයි. හොරෙක් ආවත් එකයි. අන්න ඒ වගේ. දැන් මෙතන ඔන්න අපි හිතමු ලෝකේ තියෙන ඊටාම පවිත්‍රම සිතුවිල්ල ආවා. ඒ ආවත් මේක හේතුන් නිසා හටගත්ත හිතුවිල්ල. ඒක ඔන්න මාක් හරි අපිට ඉස්සරහට කරන්න තියෙන දෙයක් ගැන අනම්මනම් හින්දා ඔන්න ඒක ආවේ. ඒ ගැන ඇල්මකුත් නැහැ යටත් යන්න දුන්නා. ඊට තියෙන ජරාම හිතුවිල්ල ආවා. ඒකත් ගාණක් නැහැ. ඒකත් ඔහේ යන්න දුන්න මේ මගේ නෙමෙයි. මේවා මේ එනවා. එනවා යනවා. එනවා යනවා. ඉතින් මගේ කරගන්න යන්නේ නැහැ. මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ විපස්සනාවෙන් ලෝකේ තියෙන පවිත්‍රම සිතුවිලි ටික විතරක් හිතන එක නෙමෙයි භවනාවේ ප්‍රතිඵලය. සිතුවිලි විනිවිද දැකීමක් භවතාවේ ප්‍රතිඵලය. නැතෝ මේ සිතුවිලි වල හොඳම කුසල්ම සිතුවිලි ටික වලින් කුසල්ම සිතුවිලි වලින් හිත පුරවා ගැනීම නෙමෙයි මේකේ ප්‍රතිඵලය. කුසලුත් නෑ අකුසලුත් නෑ. කුසල කුසල කුසල් සිතුවිල්ලක් ආවත් ඒකත් හේතුන් නිසා ආවේ. ඒකත් මේ මාන්නයක් නිසා ඒකත් නිකන් යට මට්ටමකින් ඇවිල්ලා තියෙන ඒකත් අතහැරිනවා. ඔන්න අකුසලයක් ආවා ඒකත් හේතුන් නිසා ආවා ඒකත් අතහැරියා. අන්තිමට ඉතුරු වෙන්නේ නිකන් පවිත්‍ර බවක් විතරයි. ඒ කියන්නේ කුසලුත් නැති අකුසලුත් නැති. නිකන් අර ස්වාභාවික මට්ටමක් විතරයි එන්නේ. අර අපි හිතන්න දැන් මෙහෙම සිතුවිලි ආවා ඉවර වුණා. අන්න එනවා එක්තරා අන්දමක සාමකාමී බවක්. ඒ සාමකාමී බව තුල නිකන් ඉන්න. ඒකේ මුකුත් නොකර ඉඳීමයි තියෙන්නේ. එතන වෙලාවක් නිර්ණය නැහැ. කොපමණ වෙලාවක් වුණත් මට ඒකේ ඒකේ පොඩ්ඩක් ඉන්නකොට අපි විනාඩි 5ක් ඉන්න ඕන ආයෙසිත විලක් එනවා. ඒකටත් අර දෙයම කරා. ඔන්න ආයෙ තව විනාඩි 5ක් ඉන්න. ආයෙසිත විලක් එනවා. ඊට පස්සේ ඒකටත් අරගම ගන්න විනාඩි 10ක් ඉන්නවා. මේ ටික සුද්ධ වෙන්න සුද්ධ වෙන්න අර ඉන්න කාල පරතරේ වැඩි වේවි. ඒක දැන් මේ මේ සමාධියේයි අර සමත සමාධියේ ලොකු වෙනසක් තියෙනවා. සමත සමාධියේ එන ගැඹුරක තමයි පවත්වන්නේ. ටිකක් වීරය සහිතව තමයි ඒක පවත්වන්නේ. මේ සමාධිය එහෙම නෙමෙයි. මේක ප්‍රඥාව මුල් කරගෙන ආපු දේ අතහැරිලා කෙලස් ටික කෙලස් ටික නිකන් දුර්වල වෙලා මේක නිකන් මතු පිට මට්ටමෙත් පවත්වන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් ඔහොම ඔහොම වෙන්න දෙන්න ඕනේ. සමහරවිට දැන් කායනුපස්සනාවෙන්නේ සමාධිය හදාගත්තේ මම බහුල වශයෙන් තමයි කායනුපස්සනාව අවසන්. ඒතකොට වේදනානුපස්සනාවක් එහෙම එහෙම අත්‍යවශ්‍ය නෑ. එකක් නෑ. නෑ. ඒ කියන්නේ කෙනෙක් කායනුපස්සනාවෙන් සෑහෙන දුරක් යනවා. තවත් කෙනෙක් වේදනානුපස්සනාවෙන් සෑහෙන දුරක් යනවා. තවත් කෙනෙක් ඔන්න චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් සෑහෙන දුරක් යනවා. ඉතින් මේ හතර ගැනම දැනගන්න ඕන මේ හැබැයි මේ හතරම එක මට්ටමින් ප්‍රගුණතාවයක් තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒ කියන්නේ කෙනෙක්ට කායानुපස්සනාව හරිම ප්‍රියයි. ඒ නිසා යා වැඩි කාලයක් කායනුපසනාවේ ඉන්නවා. මම ගොඩක් ප්‍රිය කරන්නේ කායනුපසනාව. කමක් නැහැ. ඊට පස්සේ කෙනෙක් ඔන්න වේදනානුපසනාවේ වැඩි කාලයක් ඉන්නවා. ඉතින් එහෙම ස්වභාවයක් තියෙන්නේ. හැබැයි කායනුපසනාව අතහරින්න වුණාම ඒකත් අතහරින්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ අන්තිමට කොහොම හරි හිත දිහා බලන්නම වෙනවා. ඒ කියන්නේ හිතේනේ කෙලස් ටික තියෙන්නේ. කය අපිට හදන්න බෑ. මේක කොහොමද ඇතේලා නැතේලා මැරලා යනවා. ඒක හදන්න බෑ. කය පාවිච්චි කරනවා සතිය සමාධිය දියුණු කරගන්න. ඊට පස්සේ ඒ දියුණු වෙච්ච ඒ සති සමාධි ප්‍රඥාවන් හිත හිත හිත මේ පිරිසුදු කරන්න භාවිතා කරනවා. ඒක වෙන්නම ඕන. ඒක නොවි මේ මේ කයේ කෙලස් නැහැනේ හිතේනේ කෙලස් ටික තියෙන්නේ. ඉතින් කෙලස් ටික අයින් කරන්නම් හිතට බහින්න වෙනවා. ඒකයි දැන් තනි කර යන්නේ ඒ පැත්තෙන්. ඒ නිසා ඒ පැත්තෙන් යන්න අර සිතුවිලි එන්නේ නැති වෙලාවට තියෙන සාමකාමී බව ටික ටික ප්‍රගුණ කරන්න. එච්චරයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි අතුරු ප්‍රශ්නයක්. අර මේ ආරණ්‍ය සේනාසනේ නායක ස්වාමීන් වහන්සේගේ යෝගාප යෝගාපදේශ ඒ උපදේශ පොතේ එක තැනක තියෙනවා දැන් සාමාන්‍ය gederadi සම්පජන්ණය මම හුරු කරනවා සතර ඉරියව් තුළ සිහිය පවත්වීම ගැන උන්වහන්සේ ඒ සතර ඉරියව් තුළ සිහිය පැවැත්වීමේදී ඇතිවන සමාධිය විදර්ශනා සමාධිය හැටියට ඒ දැන් සාමාන්‍යයෙන් මම ඒ gederදී සතිය පිහිටවා ගන්න හැම තැනකදීම උත්සාහ කරගෙන කරගෙනවා සම්පජන්යන් සතරේදීව පවත්වීම. දැන් ඇත්තටම කියන්නේ දැන් බලන්න මේ කටයුත්ත දියුණු නම් වැඩ කටයුතු කරද්දිත් හිත හිස්ව තියාගෙන වැඩේ කරන්න. හිත හිත වැඩ කරන්න එපා. දැන් අපි හිතමු මිදුල අතු ගන්නවා. හිත හිස් මිදුල අතු ගන්නවා. මේ හිතන්න දෙයක් නැහැ නේ මේ මිදුලතු ගන්න. නිකන් මේක එහාට මෙහාට යවන්න තියෙන්නේ. මට මේ gedara උයන්න තියෙන්නේ මොකද්ද? වැඩට ගියන්න ගිහිල්ලා මොකද්ද කරන්න තියෙන්නේ? ඔය හිතනවා නම් සතිය නැහැ. ඒ විදිහට හිත හිත නිස්කලංකව තියෙනවා. මිදුලතු ගන්නවා. එච්චරයි. Taman ඔන්න ගමනක් බිමනක් යනවා. ඒ ගමන බිමන කය යනවා. හිත තියෙනව නිදහසේ. එතකොට යතු ගානකට අර අත් දෙක එහාට යනවා මෙහාට මේක අරමුණක් කරන්න එපා නේ සන්නංශ. දැන් යන්නේ අරමුණු නැති සතියක් යන්නේ. ඒ කියන්නේ අරමුණු අරමුණ සහිත සතිය කියන්නේ එක මට්ටමක්. අරමුණු රහිත සතිය කියන්නේ තව මට්ටමක්. ඉතින් තව වචනයෙන් කියනවා නම් දැන් ශුන්‍යතාවයකට නේ සන්නංශ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ අ බ්‍රාහමණයා මොකද්ද නම මේ උන්නාභ උන්නාභ බ්‍රාහමණයා කියලා. උන්නාභ සූත්‍රය කියලා ඕනනම් ගිහිල්ලා කියවලා බලන්න. ඒකේ බුදුරජාණන් වහන්සේන් ඇවිල්ලා අහනවා මේ ස්වාමින් වහන්සේ මේ හිතට පිළිසරණ මොකද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා හිතට පිළිසරණ සතියයි. සතියයි කියලා කියනවා. ඊළඟට උන්නාබ බ්‍රාහමණයා අහනවා සතියට පිළිසරණ මොකද්ද? සතියට පිළිසරණ විමුක්තියයි කියනවා. විමුක්තිය කියන්නේ මේ විමුක්ත සිත. කියන්නේ අරමුණු වලින් තොර නිදහස් සිත. අරමුණු වලින් තොරව නිදහසේ හිත පවතිනවා නම් සිද්ධ වෙන සියලුම දේ සම්බන්ධයෙන් හිත දැනුවත්. ඒ කියන්නේ පූර්ණ අවදිමත් භාවයක් තියෙනවා කෙලසුන්ගෙන් තොර. අන්න ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ඒ විමුක්ත සිත තමයි සතියට පිරිසරණ. ඉතින් ඊළඟට අහනවා විමුක්තියට පිරිසරණ මොකද්ද? කියනවා නිවනයි කියලා. උන්නා බ්‍රාහමණය අහනවා නිවනට පිරිසරණ මොකද්ද කියලා. මොකද්ද? අන්න එතකොට බුදුහාඳුරෝ කියනවා ඔබ මේ සීමාව දක්නා ප්‍රශ්නවල. නිවන තමයි කෙලවර. ඉතින් <laughs> <laughs> මේ <laughs> නිවන සංයුත්තනිකායනේ සංයුත්තනිකාය මට මතක විදිහට. ඔව්. මේ ඉතින් ඒ කියන්නේ නිවීම කියන්නේ මේ කෙලස් ටික දුර වෙන්න ඕන. මේ නිවීම කියලා ආයි මේ පිටින් හොයාගත්ත තැනක් නෙමෙයි. ඇතුලේ තියෙන කෙලස් ටික දුර වෙන්න ඕනේ. රාගෙ දුර වෙන්න ඕනේ, ද්වේෂෙ දුර වෙන්න ඕනේ, මෝහෙ දුර වෙන්න ඕනේ. ඒක ඒක පදනම කරගෙන මේක දිගට දිගට යන්න ඕනේ. දැන් මේ විමුක්ත සිතක් ආවා කියලා එතනින් අදහස් වෙන්නේ නැහැ රහත් උනා කියලා. එතනින් අදහස් වෙන්නේ ඔන්න තැනක් හම්බුණා. පාර තේරුණා. මේ පාරේ යන්න ඕනේ. පාරේ යනකොට තමයි ඔන්න කෙලවරක් හම්බ වෙවි කවදා හරි. රාගෙන් සම්පූර්ණයෙන් හිත පිරිසුදු වෙයි. ද්වේෂෙන් හිත පිරිසුදු වෙයි. මෝහෙන් හිත පිරිසුදු වෙයි. ඒත් එක්ක ඉතින් යන්නයි තියෙන්නේ. ඔව්. ඉතින් අර ඒ නිසා හිත හිස්ව පැවැත්ව ගත්තය කියලා සතිය නොවැඩී තියෙන්නේ නැහැ. මොකද සතියේ පදනමම සතියේ මොකක්ද ඒකට කියන්නේ සතියේ නිකන් තෝතැන්නම වෙන්නේ අර විමුක්ත සිතයි. ඒකයි බුදුහාමුදුර කියන්නේ සතියට පිලිසරණම විමුක්ත සිත. එහෙනම් එතන බය වෙන්න එපා. ආයේ මේ කයේ හිත පැවැත්වුවේ නැහැ කියලා සතිය නොවැඩී තියෙන්නේ නැහැ. ඒකයි. හොඳයි. සමනස පොඩි කාරණයක් දැනුවත් වෙන්න විතරයි අහන්නේ වහන්සේගෙන් සමහර ළමට ඒකට දැනුවත් කරන්න මේ දැන් නාම ධර්මයේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයනේ. එතකොට ඒ පස්ස මනසිකාරයේ ඒක හතරවෙනියටනේ එන්නේ. ඒ එන්නේ විඥාණය ස්පර්ශ වීමද එතන ඒ කියන්නේ දැන් වේදන සාමාන්‍යයෙන් පස්ස වේදනා සංඥා චේතනා එහෙමනේ හිතන්නේ ඕන කෙනෙක්. නමුත් ඇයි ගැටලුවක් තියෙනවා? ඇයි මේ හතරවෙනියට ආවේ? ඒ කියන්නේ වේදනාව ස්පර්ශය එන්නේ හතරවෙනියට. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඇත්තටම එතන එන්නේ නාම ධර්ම. දැන් මෙතන මේ යන මට්ටම ඉල්ලා කියන්නේ නාම රූපයි විඥානයි අතරනේ යන්නේ හැමතිස්සෙම මේ ගනුදෙනුව. එතෙන්දී හැමතිස්සෙම නාම රූපයක් නිසා විඥානයක් හදනවා. මොකක් හරි ඔන්න රූපී අරමුණක් ඇවිල්ලා විඥානයක් හදනවා. චක්කු විඥානයක් හදනවා කියනවා. සද්ද අරමුණක් ඇවිල්ලා සෝත විඥානයක් හදනවා. අන්තිමට මේ යන මට්ටමේදී අපි තුමු ශුන්්‍යත මට්ටමේදී අනිමිත්ත මට්ටමේදී මේ නාම රූපවල පිළිඹුම් කිරීමක් නැහැ. නාම රූපවල නාම රූප මැකිලා ගිහිල්ලා. දැන් තියෙන්නේ බැහැගත් විඥානයක් නෙමෙයි. දැන් තියෙන්නේ අපපතිත්ත්‍ය විඥානයක් කියලා කියන්නේ ඒකටයි. ඒ කියන්නේ මේ විඥානයේ නැත්තම් සතියේ පැවැත්තක් තේනවා අරමුණකින් තොර. ඒ මට්ටම තමයි යන්නේ ඊළඟට. ඒ කියන්නේ විපස්සනාවේ අගට යන්න ශුන්්‍යත මට්ටමේදී අනිමිත්ත මට්ටමේදී යන්නේ මේ මට්ටම. ඒ කියන්නේ ඔය අනිදස්සන විඥානය, අපපතිත්ථිත විඥානය කියලා කියන්නේ එතන අරමුණක් නැහැ නිකන් ඔහේ පැවැත්මක් තියෙනවා. ඒකේ හට ගැනීමක්, බිඳීමක් මුකුත් නැහැ. ඔහේ නිකන් පැවැත්මක් විතරයි තියෙන්නේ. ඒ ඒ පැවැත්මේ හැබැයි ඔන්න හට ගන්නව මොනවා හරි. ඒක හට ගන්නවා හැබැයි දුර වෙලා යනවා. මම තව මොකක් හරි අතගන්න. ඒක හට ගන්නවා දුර වෙලා යනවා මේකට හානියක් නැහැ. එතකොට මානසිකාරය වෙන්නේ මොකද්ද? දැන් පස්ස මානසිකාරය වෙන්නේ මොකක්ද? ඉතින් මේ අරමුණක් එද්දී යන්න වේදනා සංඥා චේතනා බස මානසිකාර වලින් තමයි මේ අරමුණ තේරුම් ගන්න. නාම ධර්ම වලින් තමයි ආපු අපිටම රූප ධර්මයක් ආවා. අනේ රූප ධර්මයේ තේරුම් ගන්න මේ නාම ධර්ම ප්‍රයෝගී වෙනවා. වේදනාවක් අපිටම මාක් හරි කටුවක් කරනවා. ඔන්න වේදනාවක් වශයෙන් දැනෙනවා. ඒකේ මොකක් හරි සංඥා මට්ටමක් අහු වෙනවා. ඉතින් ඔන්න මට මේකට බෙහෙත් කරන්න වෙනවා කියලා ඔන්න චේතනාව මොන හරි නැත්තම් කේන්ති යනවා. හරි මොකක් හරි චේතනා මට්ටමක් පහළනවා. ඊළඟට පස්ස. එතන එතන ඉතින් අර ඍජු මහා පරිමාණ ප්‍රශ්නයක් නෙමෙයි. බොහොම සූක්ෂම මට්ටමින් ඔන්න අරමුණක් එක්ක ස්පර්ශ වීමක්. ස්පර්ශ මානසිකාර අර වෙන පැත්තක තියවිච්ච හිත අන්න මේ පැත්තට නතු වුණා. මේ හැරුණා. අන්න මෙතෙන්ට මේ මානසිකාරය සිද්ධ වුණා. ඉතින් අර ඒ විදිහට අර ප්‍රාථමික මට්ටමින් මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. හැම අරමුණක් ගානෙම. හොඳයි හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සතියේදී ආලෝක ධාරාවන් එක්ක සෙල්ලම් කිරීම නතර කරන ලදී. <laughs> මාගේ ශරීරයෙන්ම එළියට ගොස් දීප්තිමත් තරුවක් මා ඉස්සරහා සිට මා දෙසට රශ්මිය විහිදුවනවා දක්නා ලදී. ඇත්තටම මේ රශ්මිය මාගේ මුහුණට ඇස්වලට හා දෙයත් දෙකට වැඩි උෂ්ණත්වයේද දැනෙන්නට විය. මින් ඉස්සරහට කුමක් කළ යුතුදයි යන්න ගෞරවයෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. දැන් තරු පේනවා හට්ටියට. ඒ කියන්නේ දැන් දැන් ඒක දිහා බැලුණාද? ඉබේටම බැලුණා. ඒක එතකොට දීප්තිමත්ව ඉස්සරහා පේනවා. ඒක ඒකේ මුරුදු බවක් නෙමෙයිද තියෙන්නේ. මුරුදු බවක් තියෙන්නේ. හොඳයි. ඒක දිහා ඔහේ බලන් ඉන්න පුළුවන්ද? පුළුවන් ඉන්න. හොඳයි. ඒ බලන් කොච්චරලා බලන් හිටියද? විනාඩි 20ක් විතර. ඔව් විනාඩි 20ක්. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ ටික ටික තේරුනේ හිතේ හිත සැහැල්ලු වෙන බවක්ද නැත්නම් හිත නිකන් දරදඬු වෙන වගේද? සැහැල්ලු වෙන බව. ඒ කියන්නේ මේ අරමුණ තියෙනවා අරමුණ දිහා බලාගෙන ඉන්න ඉන්න හිත නිකන් සෞම්‍ය වෙනවා. හිත නිකන් සැහැල්ලු වෙනවා. හරි. ඔහොම දිගටම ගියොත් මේ අරමුණත් එක්ක නිකන් හිත ඒකාත්මීය වීමක් කියන්නේ. ඒකත් එක්ක නිකන් එකට වීමක්. එහෙම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දිගට ඉන්න එපා. ඒ කියන්නේ ඒකෙත් පොඩ්ඩක් ඉන්න කමක් නැහැ. ඉඳලා හැබැයි එළියට එන්න. දැන් එළියට ඇවිල්ලා ඊළඟට ඒ ඒ හරහා ගොඩනැගිච්ච යම් සතුටක් තියෙනවානේ. නැත්තම් සැහැල්ලුවක් තියෙනවානේ. නැත්තම් ඔන්න රැලි රැලි රැලිය ගන්න ගන්නවනේ. ඒක දෙහා දැන් බලන්න ඕනේ ඊට පස්සේ. දැන් අරකෙම ඔහේ හිටියොත් මොකද ඒ ඒ ඉන්න ගතිය හරි ප්‍රීතිසහගතයි. හරි සැහැල්ලුවක් තියෙනවා. දැන් මේකන හරිම ලස්සන සෞම්‍ය ආලෝකයක් තියෙනවා. ඒක දිහා ඔහේ බලන් ඉන්නවා. ඔන්න ඒකත් එක්ක නිකන් එකටම එකතු වුණා වගේ වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔහේ ඉන්නවා. ඉතින් ඉන්න පුළුවන් පැය ගාණක්. ඉතින් හරි සහැල්ලුවන්නේ තියෙන්නේ. අනිත් වේදනාවක් ඇත්තෙත් නැහැ. ප්‍රශ්න මොකක්වත් ඇත්තෙත් නැහැ. මොකක්වත්ම නැහැ. ඉතින් ඔහේ ජොලියෙන් ඉන්න පුළුවන්. හැබැයි මේ <laughs> මේ ඒකේ දිගට යන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ අර ditta ධම්ම සුඛයක් විතරයි. කියන්නේ මෙලෝ වශයෙන් දකින්න පුළුවන් පොඩි සතුටක් තියෙනවා. හැබැයි ඕකෙන් එළියට ඇවිල්ලා ඒ ආපු සතුට විපස්සනා වෙන්න ඕනේ. දැන් ඒකෙන් ඒකෙන් අපි තුම මේකෙන් එනවා සහැල්ලු බවක්. ඔන්න නැත්නම් ඔන්න ඒකට ඇලීමක් එනවා. එහෙම නැත්නම් ඔන්න රැලි රැලි යන්න ගන්න එනවා. නැත්නම් කය පා වෙනවා වගේ දැනෙනවා. ඒ ඒව බලන්න මේ වේදනාවේ ස්වરૂපය. තේරෙනවද මේ කියන්නේ එහෙම බලලක් තියෙනවද? දැන් බැලුවේ නැද්ද? බලලා තියෙනවා. බැලුවහම මොකද තේරුනේ? කය සැහැල්ලු වෙලා පා වෙනවා වගේ තේරෙනවා. ඔව්. දැන් කියන්නේ ඕක ඕක බලලා කියන්නේ කය කය සැහැල්ලු වෙනවා. ඒක කොහොමත් ඉතින් මුලිනුත් උනානේ. ඊට මෙහා දැන් ඔය මට්ටමේදී තවත් සූක්ෂම විදිහට බලන්න වෙනවා. කියන්නේ දැන් රළු මට්ටමක් නෙමෙයි මේ කතා කරන්නේ දැන් නිකන් දැන් අපි සාමාන්‍යයෙන් වේදනාව දිහා අත්දකින්නකොට වේදනාව හරි ටිකක් කටහොර විදිහට දැනෙන්නේ. එහෙම එකක් නෑ දැන්. දැන් මේ සුඛ පැත්තෙන් යනකොට මේ හොඳ පැත්තෙන් යනකොට දැනෙන වේදනාව හරීම සෞම්‍යයි. හරීම මේ දසම වේදනාවක් තියෙන්නේ. හරීම සියුම් වේදනාවක් තියෙන්නේ. ඒ පිළිබඳවත් දැනුවත් වෙන්න ඕනේ. ඒ පිළිබඳ බොහොම සූක්ෂමව දැනුවත් වෙන්න ඕනේ. මේක දිගටම පවතිනවාද? මේක නැත්තම් වෙනස් වෙනවද කියලා ඒ විදිහට දකින්න ඕනේ. දැන් අපි තුමු මේක වෙනස් වුණා. ඔහේ ඉන්නවා. හැබැයි දැන් ආයේ අර සමාධිය ඇතුළට යන්න එපා දැන්. මේකෙන් එළියට ආවට පස්සේ ඇතුළට නොගෙහින් ඉන්න ඕනේ. මොකද ඒක අපි හදලා ගත්ත සමාධියක්. නෑ ඉබේ ආපු එකක් නෙමෙයි. අර හොඳට සමාධි කළා අරමුණක් එක්ක ඔට්ටු වෙලා තමයි ඕක හදාගත්තේ. හැබැයි ඊළඟට යන්න තියෙන්නේ ස්වාභාවික පැත්තකට. දැන් මේ හැදෙන දැන් අර අර කලින් මෑණියන්ට විස්තර කරා වගේ මේ දැන් මේවා බලන්න බලන්න බලන්න මේ අරමුණු වල තියෙන යථා ස්වභාවය තේරෙන්න ඕනේ. තේරි තේරි අතහැරෙන්න ඕනේ. එතකොට තමයි ප්‍රඥාවකින් මේක අල්ලන්නේ නැතුව ඉන්නේ. අපි නිකන් වීරයකින් මැඩ පවත්වීමක් නෙමෙයි ඊළඟට තියෙන්නේ. මේකේ තියෙන අනිත්‍යතාවය දැක දැක අයින් වීමක්. ඒකයි මේ කියන්නේ ඒක වෙලා වෙලාම හිතට හිතටම වැටහෙන්න හිතට සෑහෙන වැටහීම හරහාමයි හිත අරමුණු ඇසුරු නොකර ඉන්නේ. එහෙම නැතුව අපිට මේක හිතට බලෙන් කවද්දන්න බෑ. ඒ නිසා දැන් එන අරමුණු දිහා බලන්න හොඳට. දැන් මේ සමාධියෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා එක්කෝ ඒ ඒ හරහාපු වේදනාවන් දිහා බලනවා. එහෙම නැත්නම් හිත හිත දැන් ටිකක් අර සමාධියේ සමාධිය දැන් හුඟා ප්‍රබලව ගැඹුරකට ගියොත් සිතුවිලි එන්නේත් නැහැ. කියන්නේ ගැඹුර වැඩි. මොකද සමාධි ශක්තිය හරිම ශක්තිමත්. සමාධියක් කියන්නේ ඒකයි. ඕනම සමාධියක් ගැඹුරටම වැඩුවොත් ඒ සමාධියේ තියෙන සෑහෙන ප්‍රබල ශක්තිය. කෙලස් පලාතට එන්න තියෙන තල්ලු කළා දානවා. හැබැයි ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ කෙලස් తాවකාලිකව තමයි යටපත් කරන්නේ. හැබැයි ඔක්කොම ටික තියෙනවා. ඉතින් ඒ නිසා සමාධිය වඩනකොට පරිස්සමෙන් වඩන්න ඕන. මේකේ ප්‍රමාණය දැනගෙන ඕනේ වඩන්න. අපි අනවශ්‍ය විදිහට ගැඹුරු සමාධිවල පැය ගණන් හිටියොත් එහෙම හිතන්නේ ඉතින් රහත් වෙලා කියලා. මොකද මේ එන්නේ නැහැ කෙලස්. හැබැයි ඔක්කොම අනුසය වශයෙන් ආශ්‍රව ධර්ම වශයෙන් ඔක්කොම තියෙනවා. ඒ නිසා සමාධියක් දියුණු කරගන්නත් ඕනේ. හැබැයි පමන දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් අහු වෙනවා. නැත්නම් ඒකට ලොල් වෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා වැඩි වෙලාවක් ඉන්න නැත විනාඩි 10ක් විතර ඕනනම් ඉන්න. ඊට පස්සේ එළියට එන්න. එළියට ඇවිල්ලා දැන් නිකන් අතහැරලා දාන්න. හිත ඕන තැනකට ගිය දෙන්න කියලා ඕනනම් හිත දිහාත් බලන්න දැන්. ඔන්න එතකොට ඔන්න රාගයකට යනවා ඒ දිහා බලනවා. ද්වේෂයකට යනවා ඒ දිහා බලනවා. එන්න එන්න තියෙන දේවල් වලට ඔක්කොම එන්න දිදී ඒ පැත්තෙන් බලන්නත් පුළුවන්. ඉතින් කොයි කොයි පැත්තෙන් හරි කමක් නැහැ. මේ සමාධිය නිකන් භාවිතා කරන්න මේ පොඩි තැනක් විදිහට. පස්සේ තව එහාට යන්න ඕනේ ඉතින්. කළා බලන්න වෙනවා ඉතින්. කළා බල බල ඉතින් තව ඉස්සරහට තව ඉස්සරහට යන්න වෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය ධර්ම දේශනාවකදී සතිය ගැන දේශනා කරන විටදී හා Q&A වලදී සති සම්පජාඤ්‍ය හා යෝනිසෝ මනසිකාරය ගැනත් කියවුණා. ඒ පිළිබඳව හා ඒවායේ වෙනස පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. අපි අර එදත් කතා කරපු අවිජ්ජා සූත්‍රයේදී එහෙමත් මට මතක විදිහට මේ සති සම්පජඤ්ඤය යෝනිසෝ මනසිකාරයට හේතු වෙනවා. නැත්නම් යෝනිසෝ මනසිකාරය සති සම්පජාඤ්ඤයට හේතු වෙනවා. ওই දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් මට මතකයි යෝනිසෝ මනසිකාරයේම සති සම්පජාඤ්ඤයට හේතු වෙනවා. කියන්නේ යෝනිසෝ මනසිකාරයේදී හුඟක් වෙන්නේ අපේ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් අපේ හිතන මතන ක්‍රමේදී සත්වයෝ ඉන්නවා, පුජ්‍යලයෝ ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඔක්කොම මේ සම්මුති මට්ටමේනේ ඔක්කොම දුවන්නේ. ඉතින් එතකොට හරි ලේසියෙන් අපි ප්‍රපංච වලට යනවා. හැබැයි ටික ටික ටික කියන්නේ මේ ගැඹුරකට යනකොට බලනවා මේ සිතුවිල්ල කොහෙන්ද ආවේ. දැන් මේ හිතුවිලි සිතුවිලි ඔස්සේ ගිහිලා මේ විසඳුමක් හොයනව වෙනුවට මේ සිතුවිල්ල කොහෙන්ද ආවේ කියලා බලනවා. ඔන්න මේක ඇවිල්ලා තියෙන්නේ මේ අම්මා ගැන වෙන්න පුළුවන් තාත්තා ගැන වෙන්න පුළුවන් දරුවෙක් ගැන වෙන්න පුළුවන් ස්වාමියා ගැන වෙන්න පුළුවන් බිරිඳ ගැන වෙන්න ඕන තියෙන තණ්හාවක් නිසා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න එහෙම නැත්තම් බලනවා මේ සිතුවිල්ල මේ මේක මාන්නයක් නිසාද ඇවිල්ලා තියෙන්නේ. අන්න අපි නිකන් අර හේතු සම්බන්ධයෙන් මූලික يعني එන දේ මතු පිටෙන් ගන්නෙ නැතුව ඒක ටිකක් ගැඹුරු මට්ටමකින් සලකලා බලනවා එකට අපි කියන යෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් අර එහෙම දෙයක් තමයි ඒකේ තියෙන්නේ. හැබැයි එහෙම වෙන්න වෙන්න අපේ අර සිතුවිලි වල අතරමං වෙන ගතිය අඩු වෙලා ඔන්න සතිමත් වෙන්න ගන්නවා. වර්තමානයේ අපි ජීවත් වෙන්න පටන් ගන්නවා. මොකද හිත දැන් රැවටෙන්නේ නැහැ. හිත මේ සම්පූර්ණයෙන්ම ඇතුළත කතාවෙන් මේ ආකූල වෙලා මේ සිතුවිලි වල අතරමං වෙලා ඉන්න ස්වභාවය අඩු වෙලා ඒ වෙනුවට පොඩ්ඩක් ඔන්න හිතේ යම්කිසි විවේකයක් තියෙනවා. ඊළඟට Tamanට කය තියෙන්නේ කොහෙද කියලා පොඩ්ඩක් බලනවා. කය ඇවිදිනවා නම් ඒකත් එක්ක ඉන්න ගන්නවා. ඊළඟට කය සතප්පවල නම් තියෙන්නේ ඒකත් එක්ක ඉන්න ගන්නවා. හිටගෙන නම් ඉන්නේ ඒකත් එක්ක ඉන්න ගන්නවා. මේ විදිහට අර කය භාවිතා කරනවා දැන් ආයුධයක් විදිහට හිත පැවැත්වීම සඳහා හිත වර්තමානයේ පැවැත්වීම සඳහා කය උපකරණයක් කරගන්නවා. දැන් ඒකනේ මේ ඔය කායනුපස්සනාව අවසානයේ දුදුජයන් වහන්සේ කියනවා මොකක්ද අන්තිමට හරියට එන්නේ මේ මතකද? අන්තිම හරියෙන්නේ කායනුපස්සනාව ඉවරුනහම බුදුරජාණන් වහන්සේ අන්තිම කොටස්වලදී කියනවා මේ ඥානමත්තාය කායේ කායනුපස්සී විහෙරති ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. දැන් මේ කය භාවිතා කරනවා ඉස්සරහට ප්‍රඥාව දිනු කරගන්න. ඉස්සරහට තවදුරටත් මේ සතිය දිනු කරගන්න. ඒ සඳහා උපකරණයක් විදිහට භාවිතා කරනවා. ඔන්න මේ සති සම්පජඤ්ඤය තව තව ඔන්න වැඩෙනවා. ඉතින් ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයයි මේකයි අතර සෑහෙන්න සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඊට පස්සෙන් සති සම්පජඤ්ඤයෙන් තව ඉස්සරහට යනවා. ඒක කයට විතරක් නෙමෙයි ඊළඟට ඒක හතර සතිපට්ඨානයක් දක්වාම වේදනාවට ඒවටත් එතන වැඩෙනවා. එහෙම ගමනක් තියෙනවා ඉතින්. ටිකක් ඉතින් අර එදා කතා කරා වගේ අවිජ්ජා සූත්‍රයේ එහෙම මේ සම්බන්ධය පෙන්වලා තිනවා බුදුරජාන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අද දින මා පෙරවරු 7ට පර්යංක භාවනාව ආරම්භ කළෙමි. පෙරදින සේම තෙරුවන් නැවද තෙරුවන් පිහිට ඉල්ලා සිටමින් මට ආනාපාන කර්මස්ථානයක් ලබා දෙන ලෙසද ඒ වගේම සමාධියෙන් හා විදර්ශනාවෙන් පසුව මාර්ගඵලයක් දක්වා ලබා දේවායි ප්‍රාර්ථනය කරමින් ඉල්ලා සිටමින් භාවනාවට සූදානම් වුනිමි. ඒ අනුව විනාඩි 10ක් පමණ සමාධිගත වුනිමි. එසේ භාවනාවේ යෙදී සිටියේදී මාගේ දකුණු පාදය තදින් ගැස්සින. ටික වේලාවකින් පිට කොන්දේ තව තද වේදනාවක් දැනිනි. එය ඉවසීමට නොහැකි තරම් වේදනාවකි. පසු මම වේදනාව වේදනාවයයි සිතමින් එම ස්ථානයට සිත යොමු කළෙමි. වේදනාව ටික වේලාවකින් අඩු විය. පසුව මාගේ පාද දෙක පොළවට තද විය. භාවනාව සඳහා සූදානම් වූ පරිදිම අත් දෙක සිවුරට තද වින. මෙසේ ටික වේලාවක් සමාධියේ සිටියේදී මා ඉදිරිපස සුදු බිත්තියේ යමක් පෙරසේ බිත්තියේ යමක් දිස්විය. එය අඩි 10ක් පමණ දුරින් දිස්ුණද ටික ටික එය මා වෙතට ලංවිය. පසුව මට අඩි දෙකක් පමණ දුරින් දිස්වූයේය. තව ටික වේලාවකින් මා පැද්දෙන්නට විය. එය සෙමින් සෙමින් අශ්වයෙක් පිට යන්නාක් මෙන් විය. ටික වේලාවකින් පැද්දීම අඩුවිය. හරිම සුවඳක් මාහට දැනිනේ. එය මල් සුවඳක්ද සෙන් සුවඳක්ද නොදනිමි. මීට පෙර නොදැනෙනු සුවඳකි. ඉන්පසු නැවතත් ටික වේලාවකින් ඉහත සේම සුදු පාටට බිත්තියේ පෙර දිස්වුණසේම දුරට දිස්වී මාහට ලංවිය. නැවතත් මාහට ඉහත අන්දමට පැද්දුණෙමි. එසේ තුන් වතාවක්ම පැද්දුනි. දෙවනි වතාවේ වේගයෙන් පැද්දුනි. ඒ අවස්ථාව දැන් ඒ අවස්ථාව දැනුනේ මට හඳුන් කුරු සුවඳක්සේද දැනිනි. හරිම සුවඳයි. මගේ හිතට හරිම සතුටක් සුවයක් දැනුණා. නිල් අහසක තරුවක් පායලා තියනවා වගේ දුටුවෙමි. මෙසේ එම දර්ශනය පෙනෙමින් පැය දෙකයි විනාඩි 50ක කාලයක් මා සමාධියේ සිට ඇති බව පෙනුනි. වේලාව බැලීමෙන් පසුවයි මේ ලැබූ අත්දැකීම සිහිනයක් නම් නොවනු බව මම දනිමි. මන්දයත් මා නිදා නොගෙන සමාධියේ සිටි බැවිනි. මට මෙය අහන්න සිත් ඌයේ නැහැ. හාස්‍යයට ලක් වෙයි විවි කියා. නමුත් භාවනා අත්දැකීමේදී Tamanට අත්විඳීමට සිදුවන දේ සඳහන් කරන්න කිව් බැවින් මෙසේ සටහන් කරන්නට සිත්විය. එසේ පෙනුනේ ඇයි? උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේ අත්භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරමි. විශේෂයෙන්ම කියන්න තියෙන ඉතින් අර හිත සැහැල්ලුනහම විවිධ දර්ශන පේන්න පුළුවන්. අපි දර්ශන දිහා බැලුවොත් පාර වර්ධිනවා. මේකයි සිද්ධිය. ඒ නිසා මේ කොයි තරම් සුන්දර දර්ශන දැක්කත් දර්ශන ඔස්සේ යන්න එපා. තමන්ගේ මූල කමටහන අමතක වීම තමයි මෙතන තියෙන දෝෂය. ඉතින් ඇත්තටම පෙන්නන දර්ශන සෑහෙන්න රසවත් වෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට ඊටාම රසවත් හොඳ දර්ශන පේනවා. ඇතම් කෙනෙකුට බොහොම භයංකාර දර්ශන පේනවා. මේ දෙකේම ඔස්සේ ගියොත් අපි රැවටෙනවා. මේකයි සිද්ධිය. ඒ නිසා මේ කොයිතරම් මේ වගේ මන බඳන දර්ශන ආවත් ඔය ඔස්සේ යන්නේ නැතුව අපිට තව පුට්ටක් ආනාපාන සතිය ඔස්සේම යන්න ගියා නම් ඒකෙන් අරගෙන යනවා මේ කිසිම ඔය වගේ කියන්නේ මේ මුලා කරන පැත්තක් නොවන දෙයකට. දැන් අපිට විශේෂයෙන් ඔය දර්ශන වලට අහු වෙන්නේ අපි අර ඒවැය තියෙනවා යම්කිසි ආකර්ෂණීය ස්වභාවයක්. දැන් මේ ආනාපාන සතිය නැහැනේ ඉතින් ඒ වගේ ස්වභාවයක් ආනාපාන සතිය නිකන් ඔහේ ඇල්ලතුරු ටික බොනවා වගේ. ඒ නිසා ඉතින් ටංගාලා අරකට පයින්නවා. නමුත් අපි මූලකමට අහන අමතක කිරීම හරහා ඒකෙන් යන්න තියෙන ගැඹුර අපිට මගහැරලා යනවා. අපිට අහිමි වෙනවා මේකෙන් යන්න තිබිච්ච ගැඹුර. ඒ නිසා මේ ඔය පැත්තේ මේ ආස්වාදයක් තියෙන බව ඇත්ත. නමුත් යන්නේ යන්නේ නැතුව තවදුරටත් දැන් අපිට හේතු ප්‍රතිඵලයක් එන්නේ ඔන්න හේතුන් ටික සම්පාදනය කිරීම නිසා. අපිට අන්තිමට හේතුන් ටික සම්පාදනය කරන එක අමතක කළා ප්‍රතිඵලය බදා ගන්නවා. එතකොට ඉතින් හේතු ටික හේතු ටික සම්පූර්ණයෙන්ම යට යනවා. අපි මේ වෙන අල්ලගත්ත දෙයක් ඔස්සේ යනවා. ඒ නිසා ඒ පැත්තෙන් යන්නේ නැතුව තව දුරටත් මේ හේතු ටිකම සම්පාදනය කරන්න. මේ හේතු ටික අරතරම් ප්‍රනීත බවක් තේරෙන්නේ නැහැ. මේ තරම් මේ ආකර්ශනීය බවක් නැහැ. හැබැයි මේ හරහා තමයි යන්න තියෙන්නේ. අපි බුදුරජාන් වහන්සේ විශ්වාස කළලා දැන් ආනාපාන සති සූත්‍රය වෙන්න පුළුවන්. සතර සතිපට්ඨානය වෙන්න පුළුවන් මේ කිසිම තැනක දර්ශන ගැන නැත්නම් දර්ශන ඔස්සේ යාමක් ගැන කියන්නේ නැහැ. දර්ශන ඔස්සේ ගියොත් පාර වර්ධිනවා. ඒ කාරණේ තේරුම් අරගෙන මේ ආනාපාන සතිය ඔස්සේම තව දුරට යන්න ඒ හරහා සමායයට වෙන නිකන් ආලෝක ස්වභාවයක් ඒවි ඒකේ නැහැ රූප ස්වභාව. ඒ කියන්නේ ඒකේ නැහැ ගෑනු පිරිමේවත් මල් පළතුරුවත් මොකක්වත් නැහැ. ඒකේ තියෙන නිකන් ආලෝකයක් විතරයි. ඒ ඔස්සේ යන්න පුළුවන් ඉස්සරහට. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට මෙහා ස්වરૂප වශයෙන් පෙන්වන දේවල් ඊට වෙහා නිකන් අපි අපි ඉගෙනගෙන තියෙන අපිට පේන එහෙම නැත්නම් අපි දන්න භාෂාවේ තියෙන ව්‍යවහාරයන් එක්ක එන දේවල් ඔක්කොම බොරු කියලා තමයි කියන්න වෙන්නේ. හොඳයි. දරු ස්වාමීන් වහන්ස ආදුනික යෝගියෙකු එදිනෙදා කටයුතු වලදී සිතුවිලි දෙස බලා සිටීම සහ નિસරු සමාවෙන් බලා සිටීම ඒවායේ ඇතිවීම නැතිවී යාම සහ નિસරුභාවය ආදී ලක්ෂණ පිළිබඳව සතිමත් වීම පසුව ආරම් ආරම්භ සමාධි තත්වයකින් පසුව සිදු කරන චිත්තානුපස්සනා භාවනා තත්වයට මෙමගින් පමණක් ළඟා විය හැකිද? sorry ආරම්භ නෙමෙයි ආනාපාන සමාධි තත්වයකින් පසුවන පසුව සිදුවන චිත්තානුපස්සනා පස්සනා භාවනා තත්වයකට මෙමගින් පමණක් ළඟා විය හැකිද? ඔව් මේ මට තේරෙන විදිහට ප්‍රශ්නේ අහන්නේ කෙලින්ම ආනාපාන සතිය නොකර කෙලින්ම හිත දිහා බලන් ඉන්නවා. ඒ හරහා අර ආනාපාන සතිය හරහා ගිය චිත්තානුපස්සනාවට එන්න පුළුවන්ද කියලා. මට තේරෙන්නේ මේ වගේ ප්‍රශ්නේ. කාගෙද දන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ දැන් ඔය අර්පණා කියන වචනේ නම් සාමාන්‍යයෙන් එන්නේ මේ සමත පැත්තේදී. ඒ කියන්නේ ධානා සම්බන්ධයෙන් තමයි අර්පණා මට්ටමක් කතා කරන්නේ. චිත්තානුපස්සනාවෙන් කියන්නේ අපි දැන් වෙලා තියෙන ප්‍රධානම ගැටලුව තමයි අපේ හිතේ සතිය දියුණු නොකර එකපාර්ට චිත්තානුපස්සනාවට ගියොත් අර සිතුවිලි වලට අහු වෙන ගතිය ඒ අහු වෙන්න තියෙන ප්‍රවණතාවය ඊටාම වැඩි. මොකද අපි හිත දිහා බලන්න යනවා. දන්නේම නැතුව හිතට අහු වෙනවා. කියන්නේ අපිටම හිතේ ඔන්න රාගයක් දුවනවා. ඉතින් මුලින් තමන් මේ වැඩ කාර්යයගේ බලන්න යනවා. හැබැයි දන්නේම නැතුව රාගෙන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සෑහෙන දුර යනවා. ඔන්න දේශයත් යනවා. දේශය දිහා බලනවා. දන්නේම නැතුව ඒකට අහු වෙනවා. අන්න ඒ වගේ අපේ අර හොඳට හැදිච්ච සතියක් නැත්තම් මේ චිත්තානුපසනාව කරන්න එපා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක ආනාපාන සති සූත්‍රයේදී චිත්තානුපසනාව කොටසදී බුදුරජාණන් වහන්සේ කියනවා නාහම්බික්කවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා. ඒ කියන්නේ මුලා වෙච්ච සතියක් තියෙන කෙනෙකුට ඊළඟට මේ හොඳ සම්පජඤ්ඤයක් නැති, ඒ කියන්නේ හොඳට අරමුණු හොඳට තෝරා බේරා ගන්න හැකියාවක් නැති කෙනාට මේ ආනාපාන සති චිත්තානුපසනාව මේ අනුදැනව දාරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා අපි චිත්තානුපසනාවට පිවිසෙනකොට පටන් ගන්නකොට සෑහෙන සතියක් හැදිලා තියෙන්න ඕනේ. ඒ හැදිච්ච සතියකින් තමයි අතෙන්ට යන්න ඕනේ. නැත්නම් අන්තිමට හිත දිහා බලන්න කියලා හිතට අහු වෙන එකයි වෙන්නේ. ඒකයි අපි අර ඉස්සෙල්ලා කායानुපසනාවෙන් පටන් ගන්න ඒකයි. කායानुපසනාව, වේදනානුපසනාව කියන්නේ හිතෙන් කය බලන ස්වභාවයක්. ඒකේ තියෙන්නේ. දැන් වේදනානුපසනාව තමතකොත් කායानुපසනාවේදී තියෙන්නේ හිතින් කය දිහා බලන ස්වභාවයක්නේ. චිත්තානුපසනාව, ධම්මානුපසනාවේදී තියෙන්නේ හිතින් හිත බලන ස්වභාවයක්. ඒක ඒකට යන්න නම් අපිට හැදිච්ච සතියක් තියෙන්න ඕනේ. ඒ නිසා කයෙන් තමයි සාමාන්‍යයෙන් පටන් ගන්න තියෙන්නේ. හොඳයි. ස්වාමින් වහන්සේ අප කුඩා කාලයේ සිට ධර්මය ඉගෙන ගන්නවා. බණ අහනවා, පින්දහම් කරනවා, භාවනා කරනවා, වැඩිහිටි වියටපත් වුණාම විටක ඊටත් වඩා අවබෝධයෙන් කටයුතු කරන්න පෙළඹෙනවා. නිවන් සාක්ෂාත් කරන අරමුණින් භාවනා කරනවා. භාවනා කරනවා කියලත් සතිය වඩනවා. සමාධිය වඩනවා, සක්මන් කරනවා, ආශ්වාස ප්‍රශ්වාස දෙක කෙරෙහි සතිය යොමු කරනවා. එහි ලක්ෂණ බලනවා. මේ ආකාරයෙන් දිගින් දිගටම කරනවා. විටක හිතෙනවා මොකක්ද මේ <laughs> වැඩේ තේරුම කියලා. මෙහෙම කරලා ඇත්තටම නිවන් දකින්න පුළුවන්ද කියලා. මොකද මම පොඩි කාලේ අහලා තියෙනවා නිවන් සාක්ෂාත් කරන ගන්නවා කියලා කියන්නේ සංස්කාර රැස් කරන එක නවත්වනවා කියලා. ඒත් අපි නිවන් සාක්ෂාත් කරන්න කියලා කරන්නේම සංස්කාර රැස් කරන එක නේද? මම සම්ප්‍රදායිකව උපතින් බෞද්ධයෙක් වුණත් ධර්මය ගැන භාවනාව ගැන වැඩි අවබෝධයක් දැනුමක් නැති නිසා අනුකම්පාවෙන් මෙය පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් <clears throat> ඇත්තටම මේ ඔක්කොම කරන එක අවශ්‍යයි. ඒ ගිහාට පස්සේ ඇත්තටම මේ සංස්කාරයන් සංසිඳන එක වෙන්නේ එක එක මට්ටම් වලදී. දැන් අපි හිතමු සමත සමාධියක පවා යම් පමණකට සංස්කරණයන් සංසිඳෙනවා. ඒ කියන්නේ අපි හිතමු සමාධියකට සමවැදිලා ඔහේ ඉන්නවා. ඉතින් ඒ ඔහේ ඉඳීම තුළ කාය සංස්කාරයන් කියන්නේ කය එහාට මෙහාට කරලා දඟලලා කරන වැඩ ඔක්කොම නතර කරනවා. දැන් මේ සංස්කාර කියන එක අර්ථ දක්වන්නේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. ඉතින් අපි මේ කය පාවිච්චි කළා කරන වැඩ කටයුතු ඔක්කොම හරහා අපිට ඒ කියන්නේ යම් පමණක කර්ම රැස්වීමක් වෙනවා. ඊළඟට හිතින් මේ වචන පාවිච්චි කළා කරන හැම දෙයක් සම්බන්ධයෙන්ම අපිටම කර්ම රැස් හිතත් අනවශ්‍ය විදිහට අපිටම සිතුවිලි බහුල කරගෙන මමත්වයක් හදාගෙන කරන ඇලීම් ගැටීම් හරහා ඔන්න මේ සංස්කාර රැස් කරනවා. අපිටම ඔන්න කෙනෙක් ඇවිල්ලා ඔහේ වාඩිලා ඉන්නවා. එතකොට කය සංසිඳලා තියෙනවා. එතන කාය සංස්කාර පැත්තෙන් ගත්තොත් අඩුයි. ඊළඟට වචන කතා කරන්නෙත් නැහැ. ඔන්න ඊළඟට ඉන් එහා මේ එතනත් ඔන්න වචී සංස්කාර යම් පමණකට අඩුවක් තියෙනවා. හිතත් අපි තුමු ටිකක් සංසිඳලා නම් තියෙන එතනත් මනෝ සංස්කාර වශයෙන් නැත්නම් චිත්ත සංස්කාර වශයෙන් අඩුවක් තියෙනවා. ඉතින් ඒක මට්ටම. හැබැයි ඕක අපි තුමු ඔන්න කෙනෙක් ධානයකට සමවදිනවා. සමත පැත්තෙන්. එයා එතකොට අපි තුමු කාය සංඛාර වශයෙන් අපිටම පෙන්නන ගැඹුරුම මට්ටම තමයි ආස්වාස ප්‍රස්වාස මට්ටම. ඒක පවා සෑයන්න සංසිඳලා තියෙන්නේ. ඊළඟට විතක්ක ਵਿਚාර වශයෙන් පෙන්නවා චිත්ත සංඛාර මේ මේ වචී සංඛාර ඒකත් සෑහෙන සංසිඳලා අපි තුමේ අරමුණ තුලම নিমগ্ন වෙලා ඉන්නවා. අන්න ඒක සෑහෙන සංසිඳලා තේනවා. ඊළඟට චිත්ත සංඛාර වශයෙන් වේදනා සංඥා පෙන්නනවා. ඒකත් ඔන්න වේදනාවලට හිත යන්නෙත් නෑ. ලොකු සංඥා මට්ටමකුත් නෑ. නිකන් බොහොම සෞම්‍ය අරමුණක් විතරයි තියෙන්නේ. ඔන්න එතනත් සෑහෙන සමතයක් තියෙනවා. හැබැයි මේ කතා කරේ සමත මට්ටමේ. හැබැයි විපස්සනාවේදී තමයි සෑහෙන ඒ නියමම අර්ථ දක්වීමට එන්නේ. දැන් හිතලා බලන්න. අපි තුමු කෙනෙක් දැන් අර කතා කරා වගේ දැන් අර කීප දෙනෙකුට විස්තර කරා වගේ දැන් අපි හිතමු එයා හිත දිහා බලන්න යනවා. දැන් හිත දිහා බලන්න යද්දී කයේ කයේ දේවල් වලට කයේ දේවල් තිබුණට ඒව අරමුණු කරන්නේ නැහැ. දැන් එයා ඉඳගෙන ඉන්නේ කයේ යම් යම් දැනීම් තියෙනවා ඒව අරමුණු කරන්නේ දැන් හිත දිහා බලන් ඉන්නවා. හිත දිහා බලන් ඉනකොට අරමුණක් එනවා. ඒක දුර වෙලා යනවා. අරමුණක් එනවා. ඒකත් දුර වෙලා යනවා. ඔන්න අරමුණක් නැතිව ප්‍රදේශයක් හම්බ වෙනවා. ඒ ස්වභාවයේ අරමුණක් නැති ස්වභාවයේ හිත පවත්වනවා. දැන් අපි බලමු ඔය தත්ත්වය සැලකලා බැලුවොත් ඔය අවස්ථාවේදී හිතලා කය වෙහෙසවන්නේ නැහැ. කයෙන් මොකක්වත් කරන්නේ නැහැ. ඊළඟට චිත්ත මේ වචී සංඛාර කියන්නේ විතක්ක ਵਿਚාරයන්. විතක්කයක් කියන්නේ මේ අරමුණකට හිත නංවනවා. ਵਿਚාරයක් කියන්නේ අරමුණ තුල හිත හිත හැසිරෙනවා. එතකොට අරමුණක් තොර තැනක ඔහොම දෙයක්වත් නැහැ. එතකොට විතක්ක ਵਿਚාර සමනය වෙලා. ඊළඟට වේදනා සංඥා කියලා කියන්නේ දැන් මේ හරහා වේදනාවක් දැනෙනවා නම් වේදනාව අරමුණු කරොත් ඔන්න එතන මේ චිත්ත සංඛාර තියෙනවා. ඊළඟට සංඥා මට්ටමක් අහු වුණොත් ඔන්න එතනත් චිත්ත සංඛාර තියෙනවා. ඒ කියන්නේ අපිට අපේ භාවනාවේදී අපි එක එක රූප අරමුණු අරමුණු කරනවා නම් එක එක දර්ශන අරමුණු කරනවා නම් සංඥා මට්ටමක් තියෙනවා. නමුත් මේ මට්ටමේදී අර ශුන්්‍යත මට්ටමේදී අනිමිත්ත මට්ටමේදී එහෙම සංඥා මට්ටමක් ඇත්තෙත් නැහැ. එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සබ්බ සංඛාර සමතෝ. ඒ කියන්නේ සියලුම සංස්කාර සංස්කරණයන් සංසිඳිලා දැන් මේ හිතන්න එපා මේ විස්තර කරද්දී ඒක ආපු ගමන් රහත් වෙලා කියලා. මේ తాවකාලිකව ඒක අත්දකලා. මේ తాවකාලික සබ්බ සංඛාර සමතයක් අත්දකලා තියෙනවා. හැබැයි ඔන්න ආයි කෙලස් එනවා. මේක සම්පූර්ණයෙන් ඒක පැවතීමක් නැහැ කෙලස් එනවා. හැබැයි සංස්කාරයන් සමතේ සමනේ වීමක් ඔන්න අත්දකලා. ඉතින් බුදුරජාන් වහන්සේ නිවන අර්ධක් වනවනේ. සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. කියලා තමයි බුදුරජාණන් වහන්සේ නිවන අර්ථ දක්වන්නේ. ඒ එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වන පෙන්වන නිවන අපි නිකං ෂණ මාත්‍ර වශයෙන්, తాවකාලික වශයෙන් අත්දකිනවා. හැබැයි ඒ සබ්බ සංඛාර සමතයක් තියෙනවා. හැබැයි තාම කියන්නේ తాවකාලිකයි. තාම සම්පූර්ණ වශයෙන් තණ්හාව ෂය වෙලා නැහැ. හැබැයි තණ්හාව ෂය කරන්න මේක දැන් පාරේ ඉන්නවා. ඒ යන පාරේ ෂය කරන මාවතේ ඉන්නවා. ඉතින් අන්න ආයි ක්ලේන්සයක් එනවා. රාගයක් එනවා. ඔන්න දුරු කරනවා. ද්වේෂයක් එනවා දුරු කරනවා. මෝහයක් එනවා දුරු කරනවා. ඔන්න ආයි තණ්හාව ෂය කරන මාර්ගයේ ඔන්න ආයි පොඩ්ඩක් වැඩෙනවා. ඉතින් ඒ නිසා මේ සබ්බ සංඛාර සමතයක් අපිට හම්බ වෙනවා. ඒ නිසා අපි මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු නිවන මේක හරහා ලැබෙන්නේ නැහැය කියලා හිතනවා නම් ඒ කියන්නේ අපිට නිවන ගැන තියෙන්නේ අපේ අර්ථ දැක්වීමක්. බුදුරජාන් වහන්සේගේ අර්ථ දැක්වීම නෙමෙයි. බුදුරජාන් වහන්සේ පෙන්වන අර්ථ දැක්වීම මේ වගේ ඊටාම කියන්නේ කායික ක්‍රියාවන් නැවැත්තලා නැත්නම් කායික ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම වෙන දේවල් වලට විතරක් ඔහේ වෙන්න ඉඩ ඇරලා ඊළඟට විතක්ක ਵਿਚාර මට්ටමින් පවා තියෙන මේ වචී සංඛාරයනුත් නතර කළා ඊළඟට චිත්ත සංඛාර කියලා පෙන්නන අර වේදනා සංඥා කියන මට්ටමත් සෑහෙන්න සමනය වෙච්ච මට්ටමක් තමයි තියෙන්නේ. ඒක ඉතින් විපස්සනාවෙන් කෙනෙක් අත්දකිනවා. හැබැයි ටික ටික ඉතින් ඕක වර්ධනය වෙලා වර්ධනය වෙලා ඔන්න ඉතින් කෙනෙක් අපි හිතමු තණ්හාව සම්පූර්ණයෙන් ක්ෂය කරන්න. ඉතින් මේ මට්ටම බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් මේ ඔය බොජ්ජංග ධර්ම එහෙම දිනු කරද්දිත් බුදුරජාන් වහන්සේ කියනවා රාග රාගයේ සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය කිරීම සඳහා මට pāli වාක්‍ය මතක් වෙන්නේ රාග රාගයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන තාක් ද්වේෂයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන තාක් මෝහයේ සම්පූර්ණ වෙන සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන තාක් ඔන්න සතිය දිනු කරනවා රාගයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන තාක් ද්වේෂයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන තාක් මෝහයේ සම්පූර්ණ ප්‍රහාණය වෙන තාක් ධම්මවිචේ දිනු කරනවා. මේ විදිහට බොජ්ජංග තව තව දිනු කරන්නම ඕන. රහත් වෙනකම් ඉතින් මේක කරන්න ඕනේ. මේ ටික මේ බොජ්ජංග ධර්මයන් දිනු වෙවි දිනු වෙවි මාර්ගය වැඩිලා වැඩිලා වැඩිලා තමයි අන්තිමට අර පෙන්නන නිවනේ උත්කෘෂ්ඨ මට්ටමක් අත්දකින්න වෙන්නේ. ඒ කියන්නේ නිවන කියලා කියන්නේ ඒතර මේ ඇතුළතම කෙලස් ටික සම්පූර්ණයෙන් ඡය වෙන්න ඕනේ. රාගය සම්පූර්ණයෙන් ඡය වෙන්න ඕනේ. ද්වේෂය සම්පූර්ණයෙන් ඡය වෙන්න ඕනේ. මෝහය සම්පූර්ණයෙන් ඡය වෙන්න ඕනේ. ඒ මට්ටම තමයි නිවනේ උත්කෘෂ්ඨ මට්ටම. හැබැයි ඊට මෙහා අන්න සබ්බ සංඛාර සමතයක් කියලා කෙනෙක් අත්දකිනවා. එහෙනම් අපිට මේ මේවා කරාට ඉතින් භාවනා කරනවා මේ මේ හුස්ම දිහා බලන් ඉන්නවා. නාට නිවනක් මේ හරහා ලැබෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ අනිත් එක මේ අපි හිතනවා නම් දැන් මේ භාවනා කරන්නේ අවුරුදු ගානකට එහාට පස්සේ තියෙන නිවනක් අත්දකින්නේ කියලා කියනවා නම් ඒකේ අර්ධ සත්‍යයක් තමයි තියෙන්නේ. ඒකෙන් අපි අර බලාපොරොත්තු වෙන සම්පූර්ණ අරහත්ත්වය නම් ඔන්න අපිට කියන්න පුළුවන් මේ ඔන්න සෑහෙන කාලයකින් වෙන දෙයක් කියලා. නමුත් අර බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ අපි එතන එතන කෙලෙස් සංසිඳව සංසිඳව යන්නේ. ඔන්න ක්ලේශයක් එනවා. ඒක සංසිඳව ගන්නවා. එතනම නිවීමක් තියෙනවා. ඉතින් නිවන කියන්නේ මේකනේ. කෙලෙස් වල නිවීමක්. කෙලෙස් වල අඩුවීමක්, ඡේවීමක්. ඉතින් එතන එතන කෙලෙස් මතුවෙනවා ඒක නිවා ගන්නවා. කෙලෙස් මතුවෙනවා නිවා ගන්නවා. දැන් නිවි නිවි යනවා. ඉතින් එතන එතන එතන නිවි නිවි යාම තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙම නැතුව මේ ගිහිල්ලා නිවනක් කියලා වෙන කොහේ තැනක් තැනකට ගිහිල්ලා එකතු වීමක්වත් නැත්තම් බුදුහාමුදුරුවෝ එක්ක ගිහිල්ලා එකතු වීමක්වත් එහෙම දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් මේ භාවනා ක්‍රමවල සබ්බ මේ සංස්කරණයන් සමනය වීමක් තියෙනවා කියන එක තමයි කියන්න වෙන්නේ. හොඳයි එහෙනම් අද අපි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තියෙනවා. ඒ වගේම මේ පින්තුන් අදත් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. තමන් මුළු දවස පුරාම බණ භාවනා කටයුතු වලත් නිරත වුණා. මේ අන්දමින් අද දවස පුරා රැස් කරගත් ආ වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ අයත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප සියලු දෙනාටමත් මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.